ආර්දනා කරන විජේ මාත්‍යට ඉදිරිපත් නිකිට ඉදිරිපත් කළා තියෙන ප්‍රශ්න සභාගත කිරීමේ සැසිවාරය ආරම්භ කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්ස. අද ප්‍රශ්න 27ක් ලැබිලා තියෙනවා. මේ ප්‍රශ්න 27න් 18ක් භාවනා පිළිබඳ ප්‍රශ්න, 6ක් තියෙනවා පොදු ධර්ම කරුණු පිළිබඳ ප්‍රශ්න, ප්‍රශ්න 3ක් තියෙනවා අපට ගන්න පුළුවන් කමක් නැහැ. අපි සාකච්ඡාවෙන් පස්සේ ඒක ඒ ප්‍රශ්න ගැන විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්න දෙකම මම එකට කියවනවා මේ දෙකම එක වගේ ප්‍රශ්න නිසා ගරු ස්වාමීන් වහන්ස මා දෛනික කටයුතු වලදී තනියම කරන ක්‍රියාවන් වලදී සතිය පිහිටුවීමට උත්සාහ කරමි. පරයන්ක භාවනාවට ගතසිත සැහැල්ලු කරගත් විට මාහට ආනාපානය සහ පිම්බීම හැකිලිම එක හා සමානව වැටහෙයි. මූලික කර්මස්ථානයේ සඳහා මා විසින් කුමක් තෝරාගත යුතුද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න පෙරවන සරණයි. ඊළඟ ප්‍රශ්නයත් මා ඒකම කියවන්න. ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනා කරගෙන යාමේදී කය සැහැල්ලු කර බලා සිටීමේදී ආනාපානය සහ උදරේ පිම්බීම හැකිලිම එක හා සමානව නිරීක්ෂණය කරමි. උදාහරණ හැකිලිම දකින අවස්ථාවේදී නාසිකාග්‍රයෙන් හුස්ම පිටවීමද නිරීක්ෂණය කරමි. මූල කර්මස්ථාන ලෙස මින් එකක් තෝරා ගන්න කෙසේද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න මෙන්න ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔය මේක ඇත්තටම අපේ ශරීරයේ ජීවිතේ කවදාකවත් වැඩක් කියලා දෙයක් නැහැ. ක්‍රියාවක් කියලා දෙයක් නැහැ. ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් ඒව එකිනෙකට එකිනෙකට පරම්පරාව යන්නේ. වායෝ ධාතුව නිසා හුස්ම ඇතුළට එනකොට උදරේ පිම්බීම සිද්ධ වෙනවා. හුස්ම පිට වෙනකොට හැකිලිම සිද්ධ වෙනවා. ඉතින් මේ දෙකම එකම ක්‍රියාවලියක පැති දෙකක්. මේ දෙකක් දැකීම ප්‍රශ්නයක් කරගන්න බෑ දෙකම දිහා බලන්න. මොකද්ද යා පෙන්වන්නේ පෙන්වන දේ බලන්න. අවධානය අරකට මෙහෙම කරන්න ඕනේ මොකද ප්‍රධාන වශයෙන් දැන් සතිය පිහිටවල තියෙන්නේ. ඒක නිසා මේ දෙක මේ භාවනාවේදී වෙන්නේ මෙහෙම සරල ප්‍රකාශයක් කරගන්න පුළුවන්. Tamanට මතුවෙන නිරීක්ෂණයක් හෝ ඥානයක් කවදාකවත් භාවනාවට බාධාක් වෙන්නේ නැහැ. ඒක භාවනාවට වාසියක් වෙන්නේ. මේකෙන් මේ ප්‍රපංච කළ යුතු නැති දේවල් ප්‍රපංච කිරීම නිසා අර සරල භාවය කඩලා මේ ප්‍රපංච කිරීම නැත්තම් මේ සැක ඉපදීම නැත්තම් කතා කිරීම සිද්ධ වෙන්නේ අසු විරෝ ඥාන පටලවාගෙන. භාවනාවේ ප්‍රත්‍යක්ෂ කවදාකවත් පැටලෙන්නේ උදාහරණයක් වශයෙන් කියනවා මේ අපි ටීවී ස්ක්‍රීන් එකක් දිහා බලන ඉඳී කියලා තිත්තරන වෙලාව. ප්‍රෝග්‍රෑම් එක හරියට ફોකස් වෙලා නැහැ තිත්තරන වෙලාවේ. ඒකෝට කියනවා පැයක් බලනින්න කියලා ඒ 30 දිනක් අතර කවදාකවත් ගැටුමක් නැහැ. ගැටෙන්න බෑ. ඒ වගේම ඒ 32ක් අතර හැම වෙලාවෙම අතරක් තියෙනවා. එකකට පස්සේ එකක් එනවා. නමුත් ඉස්සර සිතයි පිටිපස්සේ තියා ගැලෙන්නේ ගැටෙන්නේ නැහැ. ඒ ස්වභාවයේ කවදාකවත් ගැටුමක් නැහැ. දැන් අපි සාමාන්‍ය ගෑනු දෙන්නෙක් තිබ්බොත් එක තැනක ඉතින් ගැටුම්. ඔච්චර ලොකු ස්ක්‍රීන් එකක් ඕනේ නැහැ. පොඩි එකක් තිබ්බත් ගැටුම්. පිරිවෙන්නේ තිබ්බොත් ගැටුම්. ස්වභාවික ගැටුමක් නැහැ. ඒ නිසා අපිට පිම්බි මැකිලවත් එක්ක ආනාපාන පිරුණාට ඒ වගේම පිම්බි මැකිලව ආනාපාන පේනකොට හෘද වස්තු ගැස්මක් දැනුණාට එහෙම නැත්නම් අනිත් තැන්වල සිදුවෙන දේවල් දැක්කත් ඒක අපිට හම්බෙච්චි අපි පිළිගන්නේ සුභාශිංසනයක් විදියට. නමුත් සුතමේ ඥානෙ කියන මේක එකක් ලොකු වෙන්න ඕනේ එකක් පොඩි වෙන්න ඕනේ එකක් ඉස්සර වෙන්න ඕනේ එකක් පස්සර වෙන්න ඕනේ. ඒ තේරීම එන්නේ සුතමේ ඥානෙ තියන අය. ඒක සුතමේ ඥානෙ කියන්න බෑ. ඇසුවිරෝ කරනු පැටලෙනවා. ඒ නිසා මේ දෙකටම සාදර වෙන්න එකක් වෙනකොට දෙකක් ආවයි කියලා. එතකොට මේ දෙක බලන්න ඒ ධර්ම පරම්පරාවක් කියලා. මේක නිසයි මේක සිද්ධ වෙන්නේ. ඉස්සරහට යනකොට පිටිට ගොඩාක් අන්තර් සම්බන්ධතා පේනවා. ඒ හැම දෙයක්ම වෙන්නේදී හරියට එක්කෙනෙක් ඉන්න ෆොටෝ එකක් බලපුව කෙනෙක් ගෲප් ෆොටෝ එකක් බලනවා වගේ. ඔක්කොමලා ඉන්නවා. ඕනේ නම් තමයි එක්කෙනෙක් බලන්න පුළුවන් නැත්නම් ගෲප් එකක් බලන්න පුළුවන්. අන්නේ විදිහට මේ සතිය විවිධාංගීකරණය වෙන්න මේ අතු බෙදෙන්න පටන් ගන්න තැන ඒක ආශිංසනයක් කරගෙන බලන්න ආශිර්වාදයක් කරගෙන බලන්න කියන එක තමයි කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ පින්වත් ස්වාමින් වහන්සේ මේ මගේ දෙවෙනි කමඨහන් වார்த்தාවයි පරියංක භාවනාවේදී හිස පහතට කඩා වැටෙන විට නම් මූල කර්මස්ථානයේ වරහන් ඇතුලේ ආනාපානයේ සිත පිහිටුවීමට ඊතරම් බාධාවක් නැතිවද හිස දෙපසට සහ ඉදිරිපසට සහ පසුපසට වැටෙන විට මූල කර්මස්ථානයේ සිත පිහිටුවා ගැනීම ඉතා අපහසුය. උපදේශක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඉතා අපහසුයි. අපහසුය. ඔව්. ඒක ඇත්තටම ওই දෙකම සිද්ධ වෙන්නේ මේ සාමාන්‍ය දැනුමින් කියනවනම් ආනපන ගුරුසු වෙලාව නෙවෙයි ආනපන හොඳට මූණට මූණ දාලා ආනපන එන්නේ එන්නේ එන්නේ සිවුම් වෙන්න පටන් ගත්තට පස්සේ ඒ ශරීරයේ ඔය එක එක වෙනස්කම් සිදු වෙන්න පටන් ගන්නවා අරකින් හිත කඩන්නයි මේ හදන්නේ මේ සිටුවේගෙන යන වැඩෙන් හිත ගසන්න කරන වැඩක් කරන්නේ. ඉතින් ඒ වෙලාවට වර්ණ පෙන්නනවා. ශබ්ද අස්සනවා. කම්පන චංචල පෙන්නනවා. එපා වීම ඇති කරන මේ හැම එකක්ම මේ කරගෙන යන වැඩේ සංකර කරන්න හදන්නේ. ඉතින් එතකොට මම කියනවා සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසේනා නානා රුතු වේසමවා මග අවුරන්නේ. ඉතින් මේ යකා කියලා හිතාගන්න. අපි බුදුහාමුදුරුත් එක්ක කිසිමක් ගහන්න මොන යකාවිල නැතුවත් මමර ගෙවෙන ආනාපානෙ මිස මේ එළියට යහට මහට වන්නවද බෙල්ල කඩා වැටෙනවද කියනවා කැඩිච්චාවයි පැලිච්චාවයි මැරිච්චාවයි අන්නර යන සිද්ධ වෙන ක්‍රියාවලියට හිත තියන හිත පිට ගියාට කමන්නේ නැහැ මං කල යුත්තේ මොකද්ද කියලා දන්නවනම් එච්චරයි මේ වෙලාවට নানা ප්‍රතිවල් පෙන්වනවා විශේෂයෙන්ම ඔය රූපේ රූප සංඥාවක් බවට පත් වෙනකොට අඩහින්දේ අඩහීන සංකල්ප රාශි රාශි එනවා. හැම එකක්ම හරි විචිත්‍රයි. හැම එකක්ම නානා රුදු වේශමවනවා. මගවුරනවා. Taman දැනගන්න එකක්ක Taman ඒ යෝජනා කරන දේ අනුමත කරේ නැත්නම් එක්කෙනෙකුට මගවුරන්න බෑ. අපි යෝජනා ඉෂ්ටිට කෙරුවට පස්සේ තමයි ඒක බාධාවක් වෙන්නේ. අපි වෙනට බලනවා කොච්චර උලිහිලි පෑවත් ඔය කොච්චර උකුළු මුකුළු පෑවත් මම ගෙවෙමින් පින්න ආනාපානෙන් බලනවා කියන අදහස දෘෂ්ටිය සංකල්පේ තියෙනවනම් දවසින් දවස භාවනා ඉදිරියට යනවා. එතකොට ඇත්තටම ඔය කොලන් නැතු වෙනවා. ඔය එකකවත් තියෙන නපුර නැති වෙලා යනවා. ඕවගේ තියෙන බලපෑම නැති වෙනවා. මොකද අපේ එල්ලයක් තියෙනවනේ හිතේ. අපි දන්නවා මම මේ මේ කඹේ යන මිනිස්සයා කඹේ මුලදී ඉච්චර අමාරු නැල්ලු. මැදට මැදට යනකොට තමයි කම්බේ හැද්දෙන්න පටන් ගන්න. ඒකට මිනිස්සයා වටපිට බැල්ලි බෑ. ඒක සමබර කරන්න ඕනේ. ලොකු බාර් එකක් අරගෙන හරි කුඩ දෙකක් අරගෙන හරි ඕම සීම සම්බර කරන්න. ඒ නිසා දැනගන්න ආනපාන දිගේ ඉදිරියට යන එක ලොකු ජයග්‍රහණයක්. ඒකට මේ নানা රුදු වේසමවනවා. විවිධ ශබ්ද වර්ණ ඇති කරනවා. ඒක එන්නෙම මේ හිතේ එකලස කඩන්නයි. ඒ නිසා මම දැන් මේ මම මේ නිවනට යන්නේ. මම මේ සංසාරේ කෙලස් කපනවා. මම මේ ප්‍රතිපදාවේ ඉන්නේ. මගේ කේස් කියන මම දැන් බුදුහාමුදුරුත් එක්කයි ඉන්න ඕනේ. পায় විලිස්සුවොත් වැටෙනවා කියලා අරව එන එක හොඳයි. ආවට සල්ල කඩා ගන්න එපා, බෙල්ල කඩා ගන්න එපා. අර සියුම් භාවයට යන්න හරින දවසකට එක අරිඹුවක්. ආලේශයක් මාත්‍රයක් ගියොත් තේරෙන්නේ එදිනදා ජීවිතයේ අහ කියන්නේ හැම කුණු කන්දලේ මුලුවට දාගෙන අපිට කරන්න තියෙන වැඩේ කරන්න. ලක්ෂිකුත් එකක් යෝජනා එන එකක් ඉස්තර කරන්න එපා. කියන්න අපිට වැඩක් තියෙනවා. මේ අපි වැඩක ඉන්නේ. ඒ නිසා නිසි කාලසටහනක් තියාගන්න කියන්නේ ඕගොල්ලෝ ලෝණ දෙයක් ආරාධනා කරන්න ඕන දෙයක් යෝජනා කරන මේක මගේ කාලසටහන. මේක මම දාලා තියෙන අවුරුද්දකට ඉස්සෙල්ලා. දැන් මයි කාලසටහන තියෙදි මට කවුරු මරුණත් කරන්න දෙයක් නැහැ. මං කියනවා මේ මම දා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඒ ඔය මැරෙන්න තිබ්බනේ කල්ලාතෝ කියලා. නැත්නම් ඔය මැරෙන්න මට ප්‍රශ්න නැහැ. ඔය මැරෙන්න මැරෙන්න. මට කවුරක්වත් චෝදනා කරන්නේ නැහැ. මොකද ඕගොල්ලෝම දන්නවා මම කොච්චර බිසිද කියලා. මම ඔක්කොම කියලා තියෙනවා. මෙන්න කාලෙට. මේක මේ එක්කෙනෙක්ගේ වැඩක් නෙවෙයි විශාල පිරිසක වැඩ. ඕගොල්ලෝ කරලා තියෙන කාලෙට අන දාන්න ආර්ධනා කෙනකම් කට අරගෙන බලා ඉන්නවා එලිපත්තට වෙලා ඉන්නේ. ඒකල ගෙදර තියෙන වැඩ ඔක්කොම පැත්තක දාලා ඊ කට්ටියට තමයි ගහන්න ගිහිල්ලා. උළු වාත්‍රණයට ප්‍රශ්නයක් නැහැ. එහෙට මෙතන වෙනකොට ප්‍රශ්නයක්. දෙකම ප්‍රශ්න. ඒක හුත් භාවනාවේ හොඳ සීරුමාග අවස්ථාවක්. අන්නේ සීරුමාරු අවස්ථාවේදී එල්ලයක් ඇතුව යනවාට කියන්නේ විශ්වසනීය භාවයට කියන්නේ අදිමොක්ක චෛතසිකය. මේ සද්ධාව නෙවෙයි. මේ කුසල ඡන්දෙ නෙවෙයි. සද්ධාව කුසල ඡන්දයක් පාටපත් වෙලා කුසල ඡන්දේ අදිමොක්ඛය කියන විශ්වසනීයත්වෙ එන්නේ ඉස්සලා මගේ සියුම් පරීක්ෂණ ටිකක් කරනවා. ඒ Taman ගිය පාර අතහැරලා කෝකට හරි පැන්නනේ ආයෙ මුලට ගිහලා දාන. බාධකට වීම තරඟකදී අවුට් වුණා වගේ. ඒ වෙලාවේ මතක තියාගන්න මේ මේ වෙන්නේ සීරුමාරු වෙලාවක මේ එන එකෙම පෙන්වන්නේ දැන් මාව වටන්න හදනවා. නැත්නම් මට සියුම් පරීක්ෂණයක් දෙන්න හදනවා. අන්නේ වෙලාවේදී එල්ලේ කඩා ගන්න නැතුව මේකට උපමාවකට දෙන්නේ රාත්‍රියේ දඩේම යන මිනිස්සෙක් ටෝච් එක ඔළුවේ වැඳගෙන දැන් නම් තියෙනවනේ ඔළුවේ බඳින ටෝච් තුවක්කුවත් අරගෙන මෙහෙම බලනකොට කොහෙන් හරි ඈතකින් සතෙක් ගිනි කනවා වැටුනොත් ඒ සතාගේ ඇහැ දිලිසෙන්න පටන් ගන්නවා. එතකොට ඒ සතාට යා ගන්න බැරි වෙනවා. ඒ කියන අපි දැසලි මේ ගිනි කනවා වැටෙනවා. ඊට පස්සේ යා දඩයක් කාර්ය වෙඩි තියන්නේ නැතුළු සතා ඈතින් ඉඳදී කරුණු දෙකක් නිසා. එකක් එල්ලේ ගන්න අමාරුයි. දෙක දඩයක් කාර්යව බඩදරු සතුට වෙඩි තියන්නේ නැතුළු. ඉතින් ඒ නිසා යා බලනවලු ලඟ වෙලා එල්ලේ ගන්නයි බඩදරු මේ සත්තුන්ට වෙඩිච්චයක් නැතුළු දඩයක් අර යනකොට මහසෝනට අප වෙලාලු යන්නේ මහසෝන දින කන්ඩිෂන් එකක් තුල. වතුර පොඩ්ඩ යන සතා සහ බීලා එන එකකට ප්‍රශ්න නැහැ. ඒ උන්ගේ නීති යක්ෂ නීතිය ගැට තියෙනවා. ඒ ඉතින් ගම බඩදරුවම් වලට කියන්නේ නැහැ. ඒ ඒ මිනිස්සයා දන්නවලු අර ඇහින් එන එළියෙන් රිෆ්ලෙක්ෂන් එකෙන් මෙයා ගැම් කරනද කියලා. එන්නේ එක බලන්න යනකොට කොල කඩන්නේ නැතිලු. චරචර ගන්න නැතුව කුතුක්කුවත් අරගෙන ඔළුව හොල්ලන්නේ නැතුව හිමීට ලං වෙනවා. අන්නේ ලංවිල්ල මෙතෙන්දී ඕනේ. එක එක දේවල් එනවා. තමන් අර ගත්ත එල්ලෙත් එක්ක මේක ගැස්සෙච්ච ගමන් සතාපයින්නවනේ. අපිට ඒ වගේ තමයි වෙන දේවල් බලන්න ගියොත් අර එල්ලි එල්ලි විතර නෙවෙයි අරමුණක් නැති වෙනවා. ඊට පස්සේ ප්‍රශ්නත් අහන්න හිතෙනවා. කොලේකුත් උනවා, බෑනකුත් උනවා, ලියන්නත් උනවා වෙන්න වැඩ ගොඩයි ඒ වෙලාවේ. ඒ ඔක්කොම පැත්තක තියලා ගිනි කණා වැටිච්ච සතාට ලඟ වෙන දඩේක් කාරෙක් වගේ යන්න ගියොත් ඕක තමයි කියන්නේ ජීවිතයේ තියෙන හික්මීම කියලා. නැත්නම් ශික්ෂණය කියන්නේ. ඒක තමයි එකලස කියන්නේ. ඒක තමයි සුසර කරනවා කියන්නේ. ඉතින් බුදුරජාණන් දෙකන වැඩේ බලන්න අවුරුදු 2600 කට පස්සේ අපේ ජීවිතේ වැඩක් දීලා තව තව තව තව සුසර කරනවා. තව තව තව තව සියුම් කරනවා. එකලස් කරනවා. ඕක අපේ අම්මට දාත්‍ර කරන්න බෑ. ඕක අපි ගුරුවරු කරන්නත් බෑ. ඉතින් ඒ වෙලාවේ හම්බෙච්ච වෙලාවේදී අපි සැක කරන්නේ නැතුව අනිතික බාධා නොවේවා කියලා හිතන්නත් එපා. ආන්න එක ගියොත් මහ පුදුම පුදුම ධෛර්යයක් එන්න පටන් ගන්නවා හිතට. ඊළඟ ප්‍රශ්නය මේ ප්‍රශ්නයත් කලින් ප්‍රශ්නෙට ටිකක් හිටු යන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්ස මම භාවනාවට වාඩි වී නාසයේ අග දෙස බලා හුස්ම රැල්ල ඉහළ පහළ යන දෙස බලා සිටිමි. නමුත් සෑම විටම මට නොදැනුවත්වම ටික වෙලාවක් පසු නිින්ද යයි. භාවනාව පටන් ගත් විට කොන්ද ඍජුව තබා ගත්තත් යම් වෙලාවකින් උඩුකය ඉදිරියට නැමේ. භාවනා කරන්න උත්සාහගත් බොහෝ අවස්ථාවල මේ සිදුවේ. භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ත්වන් සරණයි. ඔය ඒක අර විජිපන්ත කිව්ව වගේම ගිය ප්‍රශ්නේම ඉදිරියට යamak කියලා ගත්තොත් <coughs> මතක තියානින්න අරමුණට හිත වැටුණාට පස්සේ එහෙම නැත්නම් අපි කියන්නේ අරමුණට මූණට මූණ දාලා අල්ලගත්තට පස්සේ ඒකම නැවත නැවත පැවැත්වීමනේ අපි කරන්නේ කරනකොට Tamanට තේරෙන්න පටන් ගත්තොත් මේ අරමුණේ පරිණාමයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. අරමුණේ තිබුණ දේ සියුම් වෙන්න පටන් ගන්නවා, ඈත් වෙන්න පටන් ගන්නවා, ලඟ වෙන්න පටන් ගන්නවා, ප්‍රිය වෙන්න පටන් ගන්නවා, අප්‍රිය වෙන්න පටන් ගන්නවා. ඇතුළට එන අපිට වෙන මේ වගේ මොනවා හරි පෙරලියක් වෙන්න පටන් ගන්නවා. මොකද ඒක අරමුණක් හදාකත් එක විදිහට තියෙන්නේ ඉතින් දැන් මේ පරිණාමයේ බැලීම අනුපස්සනාව හරහා විතරයි වෙන්නේ. බලපු එකම නැවත නැවත බලන්න ඕනේ. මෙන්න මේ පරිණාමයේ දිගේ දැන් අරමුණ බලනවා කියන එක එක ඩයිමන්ෂන් එකක්. අරමුණේ වෙනස් වීම බලනවා කියන එක තව ඩයිමන්ෂන් එකක්. දැන් යෝගාචරයේ ගමන යන්නේ ඒ ඩයිමන්ෂන් දෙකක. අන්නේ වෙලාවේදී හිත රබර් දෙකට අද්දා වගේ උන්ටට ටෙන්සලා හිටිනවා. ඒකට තේරෙනවා පොඩ්ඩ ගැසුනොත් මේක අර ගත්ත ආතතිය නැති වෙනවා. එතකොට තමයි මේ කොලම් එන්න පටන් ගන්නේ. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඉන්න කාලේ අන්නේ විදිහට එකලස් වෙලා ඉද්ද ගැහුවාගේ එන වෙලාවේදී මේවා එයි කියලා බලාපොරොත්තු වෙන්නේ කියලා. දැන් නිදිමත එන්න පුළුවන්. දැන් බෙල්ල කඩාවට එන්න පුළුවන්. දැන් සද්දයක් ඇහෙන්න පුළුවන්. දැන් රූපයක් පේන්න පුළුවන්. දැන් ගඳක් දැනෙන්න පුළුවන්. දැන් මේ රසක් දැනෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඇවිල්ලා ඔක්කොටම එකේ නෑ. එක එක නාටක එක දේවල් එනවා ඒ තමයි තමන්ගේ කර්ම ශක්තිය වල හැටියට චිත්ත ශක්තිය වල හැටියට ආහාර වල හැටියට. අන්නේව එනකොට ඒක ලෑස්ති වෙලා ගියොත් සූදානම් ශරීරයෙන් ගියොත් ඕකෙන් වෙන නපුරාඩුයි. ඒක නිසා එතන සුතමේ ඥානේ වටිනාකමක් තියෙනවා. චින්තාමේ ඥානේ වටිනාකමක් තියෙනවා. ඒ වෙන එක බාධාවකුත් නෙවෙයි. ඒක ඇත්තටම අභියෝගතා පරීක්ෂණයක්. උසස් වීමක් දෙන්න ඉස්සලා දෙන පොඩි පරීක්ෂණයක්. ඒ නිසා ඒක ලෑස්තිලා යන්න ලෑස්තිලා යන්න බෑ ඉස්ලාම් වතාවට. ඉතින් ඉස්ලාම් වතාව වෙනකොට අනිවාර්යයෙන්ම සැක උපදින. ඒකට කමඨාන් සුද්ධ කරලා පස්සේ කියනවා හරි. අනිත් දවසෙත් ඕක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් වුණොත් එකලස ආවොත් යෝගේ යෙදුනොත් මෙන්න මේ මූලික පූර්ව නිමිති පහළ වෙයි. ඒ ලක්ෂණ වෙනකොට මතක තියාගෙන තමන්ගේ හිත ඒ අරමුණත් එක්කම යන්න හදනකොට මේ කියන්නේ අරමුණත් එක්ක කිඳා බහිනවයි කියලා. අරමුණේ ඇතුළට கிඳා බහිනකොට මේ වගේ වගයක් එනවා. ආනේව බලාපොරොත්තුෙන් ගියොත් Tamanට ඊට ඉස්සලා අරමුණ අවුෙච්ච බවත් ඊට පස්සේ අරමුණේ විපරිණාමය පේන්න පටන් ගත්ත බවත් එතකොට මේ නානා බහුරු කෝලංගෙන එකක් දකින්නකොට පේනවා දැන් මොන භාවනා දියුණුවට යනවා. දැන් භාවනා ප්‍රගතිය. දැන් භාවනාවේ කෙලස් කැපෙනවා කියලා Taman වගකීමක් සහිත කෙනෙක් විදියට ඉදිරියට යන්න ගියොත් මේ බාධා වෙනුවට ආත්ම විශ්වාසයක් ඇති වෙනවා කවුරු භවනා කරුවත් ඔය නීතිය නීතියම තමයි. ඕක සිද්ධ වෙන්නේ චිත්ත නියාමයකට. දැන් මම ඉන්නේ මේ චිත්ත නියාමයේ ඒ නිසා මේ මට විශේෂයෙන් කරලා කරපු කරදරයක් නෙවෙයි. හැබැයි මම ඉස්සරහට යන බවට ප්‍රගමනයක් විඳින බවට ඒක පෙරමිතක්. මංගලාවතරණයක්. එලිපත්ත පැනීල්ලක්. ලකුණක් කියලා හිතාගෙන ගියොත් මේක ආත්ම විශ්වාසයට තව හේතුවක් වෙනවා. ඒ නිසා මේ දෙවෙනි කොටස දීපු උත්‍රේ පිටු කරනවා කියන තියෙන්නේ මේක නිතර වෙන එක නා මේකේ පෙර නිමිති දකින්න පූර්ව නිමිති දැකලා මේකට ලැහැස්තිලා යන්න යනකොට මේක බාධකයකට වැඩිය සාධකයක් වෙන්න ඉඩ තියෙනවා. ඊළඟ ප්‍රශ්නය පින්වත් ස්වාමින් වහන්සේ මම කෙටි කලක සිට විටෙන් විට භාවනාවේ යෙදුනද තවමත් භාවනාවට ආධුනිකයෙක්මි. පරයන්ක භාවනාවේදී විනාඩියක් පමණ කාලයකින් ආනාපානය දැනගත හැක. මාහට නාස්පුඩු පුරවාගෙන යන ආශ්වාසය දැනුණද කිසි විටක ප්‍රශ්වාසයේ ස්පර්ශය නොදැනේ. එසේ වුවද මට ආශ්වාසය දෙස සතියෙන් ටික වේලාවක් බලා සිටිය හැකිය. මාහට ඇති ගැටලුව නම් එසේ ආස්වාසය පමණක් දැනීම ආනාපානයට ප්‍රමාණවත්ද ඔබ වහන්සේට නිවන් සුව අවබෝධ වේවා. ඒකට තියෙන ඍජු උත්තරයක් මතුවෙනපත් වෙන ආස්වාසය පේනවනම් හොඳටම ඇති. තමන් දැනගන්න ඕනේ ප්‍රසවාස වේලාවේ හිස්තරම් පේන්නේ. හැබැයි ඊගාවට එන ආස්වාසයත් පේනවා. ඊට ආස්වාසයත් පේනවා. එහෙම පේනවනම් ඒ කියන්නේ මේකේ ක්‍රම දෙකක් තියෙනවා භාවනාවේදී. පසුකාලීන ආචාර්යවරු පෙන්නනවා සාරිපුත්‍ර සාංශි ගියේ පාර කෝටුවක් ඇදගෙන ගියා වගේලු. ඒක තැනක තිබ්බම හූ රගන ගිහිල්ලා තියෙනලු. සාරි මහා මොග්ගල්ලාන සාංශි ගියේ පාර යටි කොටිතෝ යටි කොටිතෝ පීලෙන්තෝ විය. හැරමිටියක් අරගෙන හැරමිටියක තින්ත ගාලා තියෙනවා කියලා හිතන තියෙන තියෙන තැන තිත තිතට හිටින්නේ. හැරමිටියේ තියෙන තැන ඒ උන්වහන්සේට තියෙන ඩොට්ස්ලු. එතන ජීබ ඊගාවෙක ගන්නවොත් ඒක ඇඳට පස්සේ ඒක තමයි පාර. අපි තිත් තිත් තිත් තිත් පළක්. ඉතින් ඒ වගේ කොයි එකත් හරි. හැබැයි ඒ තිත් අකණ්ඩව තියෙනවා. එන හැම ප්‍රසවාසයකම පේනවනම් එතකොට යෝගාචර දැනගන්න ඕනේ මට තියෙන්නේ ආශ්වාස දෙකම හම් වෙන්නේ නැහැ නිසාම උනන්දුවෙන් ලැබෙන ලැබෙන ප්‍රසවාසය දැක ගන්නාසුළු විදියට නැත්නම් දැකෙන දැකෙන ප්‍රසවාසයට අවධානය යොමු කරගෙන යනවනම් ප්‍රමාණවත් ඊළඟ ප්‍රශ්නය අවසරයි ස්වාමින් වහන්සේ මා ආනාපානය පවත්වා ගොස් එය තුනී වීමෙන් පසු මගේ සිරුරට අමුත්තක් දැනී පාවීමක් මෙන් දැනේ මාහට මෙලෙස දීර්ඝ වේලාවක් සිටිය හැක මේ නිවරදි භාවනා ක්‍රමයක් දැන් නොවට හේ තවද මගේ මතකයට පැමිණියේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නෝඩා භාවනා කිරීමෙන් ප්‍රතිඵලයක් ගත හැකිද යන සැකයයි කරුණාකර මේ පහදා දෙන මෙන්න ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින අතර මම වෙනත් කිසිම ගුරුවරයෙකුගෙන් භාවනා ඉගෙනගෙන නොමැත. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. කො මේක අපි ඊයේත් මතුණා අපිට මේක දිගටම බලාපොරොත්තු වෙන්න පුළුවන් බුදුරජාණන්සේ අපට දෙන්නේ කියන්නේ මේ සීල ශික්ෂාව ඉක්මවාට පස්සේ සමාධි ශික්ෂාව කියලා මේ කාම සංඥා නැති කරන්න රූප කර්මස්ථානයක් කාම සංඥා වෙනුවට රූප කර්මස්ථානකින් ප්‍රතිස්ථාපන කරන්න කියනවා. ඉතින් රූප කර්මස්ථාන වෙන්නේ ආනාපාන වෙන්න පුළුවන්. ඉඳගෙන ඉන්න ඉරියව් වෙන්න පුළුවන්. ඒක රූපේ බා මම හිතන කාටත් වැටහෙනවා. නැත්නම් සක්මන වෙන්න පුළුවන්. වම දකුණ වෙන්න පුළුවන්. පිගානක් කෝපයක් හොදන වෙන්න පුළුවන්. මල පහ කරන වෙන්න මොකක් හරි වෙන්න පුළුවන්. ඒ රූපේ ඇවිල්ලා ඒකෙම හිත নিমগ্ন වුණා නම් කන ආස්වාස් ප්‍රසවාසයේ හිත নিমগ্ন වුණා නම් නැත්තම් පිම්බීම හැකිලිම නැත්තම් ඉන්නේ ඉරියව්වේ ඒ කියන්නේ කාමයක් නෑ අපි ළඟ කාම සංඥාවක් නෑ. හැබැයි ඒක හොඳටම දන්නවා දැන් කාමීතා කාම සංඥාව කියන දර්ථේ නෑ. පරිලාහේ නෑ. දැවිලි තැවිලි නෑ. හැබැයි මේ රූපේ පවත්තා කිරීමේ දර්ථේ තියෙනවා. ආනපානත් එක්ක ඉන්න ඉන්න ඉරියව්වත් එක්ක ඉන්න මේක සාර්ථක වෙනකොට මේ දැකපු රූපේ පරිණාමයටපත් වෙනවා. මේ රූපේ රූප සංඥාවක් වාටපත් වෙනවා. දැන් එතකොට යෝගාවචරයා කාමීතා කාම සංඥානිත කරන රූපේ ලබා ගැනීම ඒක සාර්ථක වීම සතුටින් බාර ගන්නවා. නමුත් එයා හිතනවා මේ අල්ලාගත්ත කණුව හෙල්ලෙන්නේ නැතුව තියෙයි කියලා. මම මේ කාමේසා කාම සංඥා ප්‍රතිස්ථාපනය කරන්න ගත්ත රූපේ බදා ගන්න එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඒක සමත නඹුරක් ඇති කෙනා දැඩිලේ අල්ලනවා. විපස්සනා නඹුරක් ඇති කෙනා කියනවා ඔය අල්ලාගත්තට ඒ අල්ලාගත්ත කණුව ඔය කියන කාමයේ මේ සමා වෙන්න රූපේ විපරිණාමය වෙනවා. එතකොට දැන් අර කාමයේ සහ කාම සංඥාව නැති කරන්න ගත්ත මේ රූපය විපරිණාමයේ වෙනකොට යෝගාවචරයට ගොඩක් සැක පහළ වෙනවා මට නැත්තම් කාමයේ සහ කාම සංඥාවේ බැටවදීද එහෙම නැත්තම් මේ වෙන්නේ වැරද්දක්ද සතිය නැතිවීමක්ද සමාධිය නැතිවීමක්ද කියලා අර රූපේ රූප සංඥාවකින් ප්‍රතිස්ථාපනය වෙනකොට කය සහ ජීවිතයට බැඳීමක් ඇති කාය සහ ජීවිතයට ලොකු ආශා කරන එකනට මේ දියවි යෑම මේ බොඳ වී යෑම මේ හැඳි ගෑවිලා යන්නේක හරි තර්ජනයක් කරනවා ඉතින් එතකොට මේ වගේ ප්‍රශ්න මත කරන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොයි තැනද චතුරාර්ය සත්‍ය කොතනද මම ත්‍රිපිටකය දන්නවද ඇයි මට මෙහෙම වෙන්නේ කියලා ප්‍රපංච රාශියක් ගේන්න පටන් ගන්නවා නමුත් දන්නවනම් ඒ චුරසුඤ්ඤත සූත්‍රයේ දේශනා කරා වගේ කාමේ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ නැතුව අයින් කරන්න බෑ කාම සංඥා රූපකින් ප්‍රතිස්ථාපනය කරන්නේ නැතුව අයින් කරන්න බෑ. එතෙන්කම් උඹ කල යුත්ත. ඊට පස්සේ භාවනා හරිනම් රූපේ රූප සංඥාකම් ප්‍රතිස්ථාපන වෙනවා. ඒක උඹ අනුග්‍රහ කල යුත්ත, දාත යුත්ත. ඒතකොට රූපේ රූප සංඥා ප්‍රතිස්ථාපන වුණාට පස්සේ ඒ යන්නේ මනෝමය රූපයකට. නැත්නම් අපි ඕලාරික කයක ඉඳලා මනෝමය කයකට යනවා. මෙන්න මේ මනෝමය කයට ගියාට පස්සේ ඒක පොට්ටපාදත් කියනවා බුදුචානන්සෙත් කියනවා මනෝමියෝ සබ්බංග පච්ඡංග සමන්නා සමන්නා සමන්නාගතෝ අහීනින්ද්‍රියෝ දැන් මේ Tamanට පේන්නේ මේ බලන ඉන්න අරමුණත් ඊට සාපේක්ෂව Tamanගේ රූපෙත් මනෝමයයි හැබැයි සියුම් අංගපතංග වලින් සම්පූර්ණ හරියට ෆොටෝ එකේ නෙගටිව් එක වගේ අහීනින්ද්‍රියෝ ඉන්ද්‍රියන් එකක්වත් නැත්තේ නෑ හි ඉන්ද්‍රන් තියෙනවා ඔක්කොම නිකන් බිනම්ට ඔක්කොම හිරි වැටලා තියෙන මෙන්න මේකෙදී රූපේ ගෙවන් වෙලා මේ රූප සංඥාවට මේ එන අවස්ථාවේදී මේක හරහා ගිහිල්ලා සෞඛ්‍ය සම්පන්න විදිහට මේක හරහා ගිහිල්ලා එහාට තව යන්න බෑ කියනවා කය පිළිබඳ ආසාව වැඩි කෙනාට සහ ජීවිතය පිළිබඳ ආසාව වැඩි කෙනාට. ඒව නැත්තම් කියනවා කුමර කුමරි සැප විඳලා හැදිච්ච කෙනා තමන්ගේ මේ කයේ දියවි යෑමක නියෝජනයක් වෙනකොටම බය වෙනවා. එතකොට තර්ක මනස ඇවිල්ලා নানা ආකාර අර নানা රුදු වේස බව මඟ අවරන්නේ මූල ධර්මයක් දාන්න හදනවා. වෙන්නේ මොකද්ද? අර වර්ධනය අර රූපේ රූප සංඥාවක් වඩපත් වෙන වැඩපිළිවෙල ඒක බොහොම සුකුමාරව සිද්ධ වෙන්නේ. බොහොම සියුම්. ඒක වෙන්න දෙන්නේ නැහැ. තර්ක මනස හරි ඔලොමලයි. එයා ගිහිල්ලා කඩා කප්පල් කරනවා. කාට හරි පුළුවන් වුණොත් ඒ රූපේ රූප සංඥාවක් වඩපත් වෙලා මේ මනෝමය කය කියන එක මේ පරිණාමයේදී එක සංදිස්ථානයක් කියලා තේරුම් ගන්නද එයාට ඒක සාර්ථක වෙනකොට සංඥාමයකයකට හිතයක්. ඒක අරූපී ලෝකයක නැත්තම් රූපේ ගෙවම් කරලා එන එක. එතකොට මේනේ සම්පූර්ණ හිස්තන. මොනවාක්වත් මල්ලන්න බෑ. ආනාපානෙත් නෑ. සතිය තියෙනද කියලා දන්නෙත් නෑ. සමාධි කතාවකුත් නෑ. මොනම දෙයක්වත් මේ කෙලවරක් පේන්නේ නැහැ. අන්තිම මරියාදාවක් නැති සීමාවක් නැති ඉතින් එතකොට කියන්න වෙනවා වැටකොටු බැමි නැති සීමාවල් නැති අපේම අපේම අපේ ලෝක. යන්න යන්න යාළුවේ අපි මේ ලෝකෙට යන්න යාළුවේ කියලා තමයි බුදුහාමරගේ සින්දුව. ඕගොල්ලෝ කියනවා නෑ ඒකේ පාරවල් නෑ වැටකඩතුළු නෑ මට අම්මගේ බූදලිය නෑ අප්පගේ බූදලිය නෑ අර සීමාවල් නෑ කියලා අර මනෝමය කයක ඉඳලා ඒ ඒ සංඥාමය කයකට යනවයි කියන එක මේ ජීවිතේදීම පණ තියෙද්දි මැරිල්ලක්. බොහොම ආගමානුකූලව බොහොම මේ spiritually as well as religiously සීදීනස ගැනීම. මේක හරහා යන්න නැතුව සවන් වෙන්න බෑ. ඒ නිසා දැක දැක දන දන මේක ගෙවන් වෙන්න ඕන. ඉතින් ඒකට ප්‍රධාන කාරණා තුනක් පසුබිම් වෙනවා. සද්ධාව තියෙන්න ඕනේ, සීලය තියෙන්න ඕනේ, සතිය තියෙන්න ඕනේ. ඉතින් උංග දෙනෙක් අර මූලික ප්‍රමාණයේ සද්ධාව තිබුණාට අර මනෝමය කය එනකොට ওই নানা ආකාර දේවල් ඇවිල්ලා සැක උපදවනවා. එහෙම නැත්නම් සීල නැති නිසා වෙන්නේ නැති මට මෙහෙමුනේ කියලා සැක කරනවා. එහෙම නැත්නම් මේ සතිය නැති නිසා වෙන්නේ නැති කියලා සැක කරනවා. ඒ නිසා කිසිම කෙනෙක් පළවෙනි වතාවට ඔය පරීක්ෂණය සමර්ථ වෙන්නේ නැහැ. යනකොට යනකොට තේරෙන පටන් ගන්නවා සද්ධාව මෝරනවා නම් දවසින් දවස සීලය තමයි දන්නෝ නම් මේකට අවශ්‍ය ප්‍රමාණය මලඟ තියෙනවා. මේ තීල ප්‍රශ්නක් නෙමෙයි මේ මනෝමය தත්තරපත් වෙන්නේ භාවනා දියුණුවක්. ඒ වගේම මෙතන සතිමත් වෙන්න පුළුවන්. එතකොට මනෝමය தත්වක ඉඳලා සංඥාමය தත්වයට යනකොට ඒක මේ බොහෝ උසස් පෙළ පරීක්ෂණයක් වාගේ අමාරු හර්ඩල් එකක් පෙන්නනවා. මේ සංඥාවත් මනෝමය දෙයක් නැතුව අර සංඥාමය දෙයට යනකොට දැක දැක දන දන තමන්ගේ රූප නැතනම් රූපස්කන්ධේ සමගන්න වෙනවා. ඒකේ තියෙන්නේ නිකන් හිස් තැන. එහෙම නැත්නම් සීමා මාරිය දවල් නැතිකම. මේ ඇතුළ මේ පිට කියලා දෙයක් නැහැ. හැබැයි වාසනාවට තියෙන අර ගොරෝසු තැන්දලා ආපු පාර මතකයි. ඒක ඒ තමන්ගේ වන්දකීම. ඒක සමාදන් වෙලා යන කෙනාට මේක හරීම සුන්දර ගමනක්. මේ දන්නා තැන සිට මැරෙන්නේ නැතුව මැරෙන්න පුළුවන්. ඒ විදිහට ගිහිල්ලා ආපහු එන හැම වෙලාවෙම මනුස්සයා අලුත් වෙනවා. තිරියන් වෙනවා. අලුත් ජීවිතයක් ලබනවා. නමුත් අපි අර පරණ දන්නයක් හොඳයි නොදන්නය කාට කියලා අර අලුත් දෙයට කැමති නැහැ. ඒක මිනිස්යාගේ පරිණාමයේ අපේ ඔළුවට ආපු ලොකෝ මිසප් එකක්. දන්න තැනින්මයි අපි සැප හොයන්නේ. නමුත් බුද්ධ ජානක කියනවා දන්න තැන කවදාකවත් yaadena සැපක් නැහැ. දන්න දේ තුල කවදාකවත් සැපක් නැහැ. දන්න දේ හරහා කියලා නොදන්න දේ තුල ගියාට පස්සේ තමයි මේකට යන්නේ. ඉතින් යනකොට අර බය තමයි කෙලස් කියන්නේ තන. ඉතින් ඒක නිසා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කෙනෙක් කිව්වට තව කෙනෙක් චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. තව කෙනෙකුට පුළුවන් සීල සමාධි ප්‍රඥා කියන්න. තව කෙනෙකුට පුළුවන් රාග දෝෂ මෝහ කියන්න. নানা ආකාර මොඩල්ස් එක මොඩලයක් හැදෙනකොට අපි අනිත් මොඩල් ඔළුවේ දාගෙන කරනවට වැඩිය මේ යන්නේකට යන්න දෙන එකට කියන්නේ අනුග්‍රහ කරනවා කියලා. මේ නිසින්ින්ද වැදෙන්න දෙන්න. බැහැය වෙන්න එපා. අයියා වෙන්න එපා. අක්කා වෙන්න එපා. ඉතින් ඒකට කියන ඉතින් මෙතෙන්දිත් අක්කා වෙන්න නැත්තම් කොහොමද කරන්නේ? අයියා වෙන්න නැත්තම් කොහොමද කියලා ඉතින් භාවනා දිනු වෙනකොට අයියා වෙන්න මේපයි. අක්කා වෙන්න මේපයි කියන බෑ. මෙතනින් අතපය දැම්මොත් අර අනාකූල ප්‍රවාහය ආකූල වෙනවා. ඒක නිසා මෙතනදී යන ගමන පිළිගන්නම් මෙතෙක් ආපු ගමන අනුමත Taman ආපු ගමන සමාදන් වීම තමයි කියන එකම උත්තරේ. මෙච්චර දුර ආවට පස්සේ දැන් අපේ ඥානය අවශ්‍ය නැහැ භාවනාවට යන්න ආරින්. මේ ඕලාරික කය, කබලින්කාර ආහාර ගන්න කය, මේ සුළු විනාඩි ගානකින් මනෝමය කයක් බවට පත් වෙනවා. ඒක සබ්බංග පච්ඡංග තමන්ගී අහීනේන්ද්‍රියෝ මනෝමයෝ. ඒක සාර්ථක වුණොත් ඒකත් ගවන් කරලා සංඥා මේ වශයෙන් යනවා. අරූපී සංඥාමය. ඒකට ඒ සංඥාමය තැන්න ගියාට පස්සේ පේනවා මනෝ පුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය. සියලුම ධර්ම මනස පූර්වංගම කරගෙන තියෙන්නේ මනස ශ්‍රේෂ්ඨයි මේක සුද්ධු මනෝමයයි කිය. බුදුන්සේ කියනවා ඊට කලින් ඔක ඔළුව දාන්න යන්න. ඔතෙන් ওই ගාතාව වැදගත් වෙන්නේ නැහැ ඕලාරික කයට. ওই ගාතාව වැදගත් වෙන්නේ නැහැ මනෝමය කයට. ওই කාතා වැදගත් වෙන්නේ මේ සියල්ලම සංඥාවක් බවට යනකම් භාවනා දියුණු කරලා පස්සේ පේනවා අපි මේ හිතින් හදාගත්ත සංඥාවක් අනුව තමයි මේ ගැටුම සිද්ධ වෙන්නේ. ඔච්චර ගැටෙන්න දෙයක් නැහැ. ඕක සංඥාවක්. ඕක හීනයක්. ඕක මිරිඟුවක් බව දන්නවනම් ගැටුම එන්නේ. නමුත් මේ මනෝමය අවස්ථාවේදී මේ ප්‍රශ්නේ ඇති වුණොත් එයාට අර සංඥාමය අවස්ථාවට යන්න තියෙන ඉඩ නැති වෙනවා. ඒ තමා විහිම්ම කරගන්න සංකරතාවයක් නිසා. ඉතින් ඒක තමයි මේ තමන්ගේ සුතමේ ඥානය තමන්ට බාධා කරන වෙලාව. හැබැයි ඒක එහෙම විය යුතුම නැහැ. සුතමේ ඥානය තිබුණාට පැහැය වෙන්නේ නැතුව භාවනාවට ප්‍රත්‍යක්ෂයට යන්න දෙන්න. එතකොට ඔය අවස්ථා තුන දැනගන්න පුළුවන් වෙයි. එක සැරයක් දෙසරයක් ගියාට පස්සේ නම් ඕක එච්චරම ප්‍රශ්නයක් නැහැ. නැතර පළවෙනි සැරේ බය ඇරලා කෝඩුකම ඇරලා පෙන්නණ්ඩයි අපි මේ නැවත නැවත කමටහන් සුද්ධ කරමින් සාකච්ඡා කරමින් ඉදිරියට යන්නේ. ඊළඟ ප්‍රශ්නේ අනන්සෙපේ මේ මනෝමය සංඥාව නිකන් ආලෝක ආලෝකයක් වගේ දැනෙන දැනීමක් වගේද නැත්නම් එහෙම ඒක ඒ වෙලාවේදී ආලෝකයක් බාධාවක් විතරයි. රූපයක් වෙන්නත් බාධාවක්, සද්දයක් ඇහුණත් බාධාවක්. ඒ ඔක්කොම මගේ ඇරලා ඒ මොන මොනේක ඇල්ලුවත් ගමනට බාධායි. අපි ආපු පාර දිගේම යන්න එකයි තියෙන්නේ. ඒකට රූප පේන්න පුළුවන්, ශබ්ද ඇහෙන්න පුළුවන්, ගන්ධ රස එන්න පුළුවන්. හැම එකකෙම කරන්නේ නානාරුදු වේසමවා මග අවරන්නේ. අන්තාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසේනා ලස්සනට කියනවා නාරද දිසාසේකර ලාල්ට ඇහිලා නැහැ සින්දුව තාම ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව අරමුණ ආනාපානය සක්මන් භාවනාව අරමුණ වම දකුණ බැලීම භාවනා ක්‍රම දෙකටම අදාළව සිත බාහිර අරමුණකට දිව ගොස් ෂණමාත්‍රිකව නැවත මූල කර්මස්ථානයට පැමිණීම හා සම්බන්ධවයි. ඔබ වහන්සේගේ අවවාද පරිදි සිත බාහිරට දිව ගොස් නැවත පැමිණීම නිරීක්ෂණයට උත්සාහ දරුවෙමි. එෙහිදී සිත බාහිරට ගොස් නැවත පැමිණ පැමිණි ක්ෂණයේදී සිත බාහිරට දිව ගොස් නැවත පැමිණියා නේදයි හැඟේ. මාහට දැනුණ පරිදි නැවත මූල කර්මස්ථානයට සිත පැමිණීම નિરાයාසයෙන් සිදු වුණු ක්‍රියාවකි. ඒ සිත බාහිරට දිව ගිය විට ඒ මූල කර්මස්ථානයට පැමිණීම මගේ මැදිහත් වීමකින් වරහන් ඇතුලේ මමයා සිදුුණාදැයි පසු විපරම් කරන විට ඒටද පැහැදිලි පිළිතුරක් නැත. මෙහිදී බාහිරට ගිය සිත નિરાයාසින්ම මූලික කර්මස්ථානයට පැමිණීම මූල කර්මස්ථානයට මා විසින් දැන ගැනීමෙන් ගෙන්වා ගැනීම එකම ධර්මතාවයක් තේරුම් ගන්නා ආකාර දෙකක් වරහන් ඇතුලේ නිවර්දිහා වැරදිද යන්න කාරුණිකව පහදා දෙන්න. එසේත් නැතහොත් භාවනාවේ දියුණුවට සාපේක්ෂව ලබන අත්දැකීම් දෙකක් විය හැකිද? වහන්සේගේ මෙම අනේවාසික භාවනා වැඩසටහන සහ ධර්මදේශනා ශ්‍රවණයෙන් මගේ භාවනා කටයුතු ආරම්භීමට සහ උත්සාහයන් ඉදිරියට කරගෙන යාමට මහත් පන්නරයක් ලැබිනි. ශ්‍රී ලංකාවේදී සිටියේදී ඔබ වහන්සේ පිළිබඳව මා ආසා නොතිබුණි. මෙම අවස්ථාව මහත් වූ භාගයකි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝාසිරි ලැබේවා. ත්වන් සරණයි. මේ ඊයේ රටේ පිටු හිර වෙච්ච යෝගාවචරෙක් කොයි කියන හරි අමාරුයි. මාක්ක කීයයි. ඔය ගිපාර මං කියවන බැන්න ලියලා දීපන් කියලා යන්නේ ඒක ඇහිලා තියෙනවා. ඉතින් මේකෙදි මේ විග්‍රහ පිණිස කියනවා නම් මේ තොරතුරු පාවිච්චි කරලා ආනපාන කියලා ගන්නකො. ආනපාන සියුම් වෙමින් යන වෙලාවේදී ඔය වගේ පිට පයින්න. පිට යන කොටත් දෙකක් තියෙනවා. හිස් තැනකටද යන්නේ අරමුණකටද යන්නේ කියන එකත් එක කාරණාවක්. යන්නේ සද්දයකටද වේදනාවට හිස් හිස් දෙකට වේදනාවටද එහෙම නැත්නම් හිතවිල්ලකටද කියන්නද නැත්නම් ඇත්තටම හිතනකට යනවද දන්නේ නැහැ. කොහොම වුණත් ඒක හරියට මේ කම්බි යවිදින මිනිහා කම්බිය මැද සැලසුම් කරමින් ඉඳද්දි කම්බියට හයියෙන් පාරක් ගැහුවා වගේ. ඒක පාට ගැසිලා හිටනවා. මොකද මුළු එකම ඇඟම හිටලා තියෙන සුසර වෙලා කම්බිය උඩ. ඒකට තට්ටු කෙරුවා වගේ. ඒක නිසා ඒක පරීක්ෂා කරන්න පුළුවන්. සාමාන්‍ය අරමුණකට යෑම තමයි පුරුදු නැති යෝගාවචර සිද්ධ. ආධුනිකයට පහුවෙලා පහුවෙලා යනකොට තේරෙනවා ගිහිලා තියෙන අරමුණක් නැති තැනකට. ඊතන ඉඳලා ආපහු එන ගමන බලනකොට ස්ථාන හතරක් සත්‍යමත් පිහිටීති ස්ථාන හතරක් නැත්තම් තින් සින් තින් ස්ලයිසිං ඔෆ් ටයිම් කියලා මේක හතරකට කඩන්න පුළුවන් කියලා මේ විනය පිටකේ විස්තරයක තියෙනවා ඒක කාට හරි කරනවා නම් PhD thesis එකට තමයි ඒකේ කරුණු තියෙනවා ඒක හොයලා බලන්න. ඔයාලා බලන්න දැන් හොන්ට භාවනා කරලා තියෙන්න ඕනේ. එයා දැනගන්න ඕනේ මම දැන් මූල කර්මස්ථානයේ කියන ගෝචරාජ්‍යත් භූමියේ නෑ කියලා. පළවෙනි මේක තමයි ඒක මම දැන් ඉන්නේ තාත්තගේ බුදලේ නෙවෙයි. සිටිය යුතු ආරක්ෂක ස්ථානයේ නෙවෙයි අනාරක්ෂිත අගෝචර භූමියේ ඉන්නවා කියලා දැනගන්න ඕනේ. දෙක ඒකට කම්පන වෙන්න ඕනේ. ඒක තමයි කරන්නම බැරි වෙන්නේ. කම්පා වුණොත් කොරස් කටේවත් අත දාගන්න බෑ. ඒ කියන්නේ මේ රෝග නිర్ణයක් කරුවා කියලා කම්පා වුණොත් ඒ වෙදකම හරියන්නේ නෑ. කාට හරි පිළිකාවක් මොලේ තියෙනවා කියලා පිළිකාවක් තියෙන කියලා දැනගත්තට පස්සේ සාමාන්‍ය රෝගියා වෙන්නේ කම්පා වෙන්නේ. එතකොට බේත අහන්න. ඒතකොට දොස්තර කියන්නේ අහන්නෙත් නෑ. නිරි රෝග නිర్ణය පිළිගන්නෙත් නෑ. නමුත් එයාක තුන්වෙනි අවස්ථාවට නෝට එයා පිළිගන්නවා මොනව කරන්නද මේක පිළිකාවක් තමයි වගේ. හිත පිට ගිය බවත් පිළිගන්නවා. කම්ප නොවන තැන තමයි මෙතන යෝගාවචරයෙන් ඉල්ලන ශික්ෂාව. එතකොට ඉතින් යෝගාවචරය දැන් මං ඉන්නේ අගෝචර භූමිය. හැබැයි මගේ ගෝචර භූමියක් තියෙනවා. මම මෙතෙක් වඩපු කමට අහන තියෙනවා. එතකොට එයාට පේනවා මට ඕන නම් මේ අගෝචර භූමිය අනාරක්ෂිත තැන ඉන්න පුළුවන් දැන් ඇවිල්ලා තියෙන්නේ. මට මෙතෙන් යන්න පුළුවන්. මින් මේ දැනෙනවත් එක්කම ස්වභාවික දෙයක්ලු ආරක්ෂක තැනට එන එක. එතකොට වැරද්ද බව දැන ගන්න ඕනේ. වැරද්දට කම්ප නොවෙන්න අදිෂ්ඨාන කරගෙන යන්න ඕනේ. එතකොට කලින් වඩල්ලද කමටහනක් තියෙන්න ඕනේ. Tamange Taman මෙතෙක් ආපු ගම මග ගෙදර ගෙදර ඊට පස්සේ එතිල්ල ගෙදෙට්ටෙන එක හතරවෙනි පියවර ඒක gift එකක්. ඒක හම්බ වෙන endowment එකක් ටක් ගාලා එනවා. නමුත් යෝගාවචර කවදාකවත් බෑ මේ කතාව වෙන් කරලා කියන්නේ gedara ආව බව වෙරිෆයි කරේ නැත්තම්. දැන් මං ඉන්නේ අනාරක්ෂක භූමියේ ඉඳලා ආරක්ෂක භූමියට ඇවිල්ලා කියන එක මං gedara ආව බව වෙරිෆයි කරන හැටි තමයි හරි අමාරු. ඒකට දාලා තිනවා මම දැක්ක මේ ළඟදී රිසර්ච් එක interoception කියලා. මම gedara ආව බව දන්නේ කොහොමද? දැන් සද්ද කියනවා මම දැන් ගෙදර ආවා. ගෙදර ආවට මොනෙක් මොකෙන්ද වෙරිෆයි කරන්නේ. එහෙම නැත්නම් වේදනාවක් ඉඳලා නැත්නම් හිස්තැනක ඉඳලා ආවා. අන්නේ පියවර ටික ලෑස්ති වුණා නම් ඒ කියන්නේ ඒ යෝගාචර දන්නවනම් ඇත්තට මේ පිට යෑම කුසලයක්. මේක ඥානයක්. මේ භාවනා මේ මනසක් වැඩ කරන හැටි දැන ගැනීම. ඒක කවදාකවත් පිට නොගින් කරන්න බෑ. ඒක දන්නේ නැත්නම් අකුසලයක්. මේ මේ සිද්ධි ටික හරියට කැඳී ගලබීරෝ වගේ වෙන් කළා කියා ගන්න බැරි නම් අකුසලයක්. මොකද එයා පශ්චාත්තාප වෙනවා. පිටියම නෙවෙයි දුක්ගෙන දෙන්නේ කර්ම රැස් කරන්නේ පශ්චාත්තාප. ඉතින් සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා පමාදේ න කම්පතිටි සති බලං. මෙයාගේ හිත පමාදස්ථානයකට ගියාට කම්ප නොවෙනොත් නොසැලුනොත් පශ්චාත්තාප නොවුනොත් ඒක සති බලයක් වඩපත් වෙනවා. සතිය දියුණු වෙනවා. එහෙම නැත්නම් සතිය කැඩීමක් බවටපත් වෙනවා. ඉතින් යෝගාවචරය ඇත්තටම සතිය කැඩෙනවයි කියපු තැන කැඩිලා නෙවෙයි සතිය බලයක් බවටපත් වෙන්නේ කියන එකයි සිද්ධ වෙන්නේ. භාවනා කරගෙන යනකොට. එතකොට යාට වෙන්නේ මොන දේ වුණත් තැලෙන්නේ නැතු වෙන එකයි. main thing is not to worry කියන සාමාන්‍ය ආදර්ශය ගන්නවා. ඉතින් එතෙන්දි තේරෙනවා මේ පිට යන්නේ මට ඕනවට නෙවෙයි. මම ප්‍රාර්ථනා කළ චේතනා නෙවෙයි. චේතනා නැත්තම් කර්ම කොහොමඩක්වත් නැහැ. අචේතනිකව ගියත් පශ්චාත්තාප වුණොත් එතන කෙලෙස් හස්සේ. ඒක තමයි පෘථජන ජීවිතය කියන්නේ. අපි දැන හරි නොදැනි අපේ තින් පවක් සිද්ධ වෙනවා. නොදැනෙන එකටත් දැනෙච්ච එකටත් දෙකටම පව් කියලා ඔක්කොම එක මල්ලේ දාගන්නවා. ඉතින් යාට ඕනේ නම් දෙකම දාගෙන කෑවට බුදුහාමුදුර මොකුත් කියන්නේ නැහැ. යමරජුර මොකුත් කියන්නේත් නැහැ. හැබැයි ඉතින් අල්ලපු ගෙදර මිනිහට කණක් ඇහිලා ඉන්න නැහැ. කියෝනවා කියෝනවා කියෝනවා කියෝනවා. ඉතින් මේ මනසට භාවනා කළකොත් මේක ඔබ කරපු දෙයක්ද, කෙරිච්ච දෙයක්ද කියලා ආතපත නැහැ. දැන් මෙයක් කියනවා ඒක කියන්න බෑ. නමුත් ඒකට බලන්න ඕනේ. මේ හිත පිට ගියේ මම කියලාද මම ගියේ නෑනේ වැඳලා අනේ මගේ හිත පිට යාවා කියලා නෙවෙයි අපි වාඩි වෙන්නේ අපි හිටියන්නේ අරමුණේ තියන්නේ. ආන්න ওই ටිකට විසදෝ බලන්න නම් මේක අනුන්ගේ එකක් වගේ බලන්න ඕන. Tamange එකක් කියලා බැලුවොත් කදාකත් කරන්න බෑ. ඒක නිසා කාගේ හරි භාවනාවක් පිළිබඳව අති අත දාන්න හදනවා කියලා කියන්නේ කිසිසේත්ම අපිට අදාළ දෙයක්. Tamange එකවත් කරගන්න බැරි එකේ අපි තව කෙනෙක්ගේ භාවනාව කොහොමද? තව කෙනෙක් භාවනට යොමු කරවන්නේ කොහොමද? තව කෙනෙක් භාවනට උනන්දු කරවන්නේ කරන්න බෑ. එයා උනන්දු වෙන්න ඕන. උනන්දු වෙනවා අපි මේ සාකච්ඡා කරද්දී සාකච්ඡා කරන එක බොහොම සත්පුරුෂ ගතිය. ඒ නිසා මේ පියවරල් වශයෙන් දැකපු දවසේ තමන්ට තේරෙයි ඔය රිචඩ් ඩේවිඩ්සන්ගේ රිසර්ච් එකක් කරලා එයා කියනවා මේ ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකට භාවනා කරලා මාස්ටර් කරපු එක්කෙනෙක් දාලා යාට කියනවා ඔයාට අපි MRI ස්කෑන් එකට දාලා ඔයාට රූපයක් පේන්න ගන්නවා. ඔයා දිගටම මේ රූපේ ඉන්න ඕනේ. එතකොට brain waves කියවන බලව. එහා එකට දානවා control එකට භාවනා නොකරපු එක්කෙනෙක්. එයාට රූපයක් දානවා. දාලිවල එකපාරටම සද්දකේ මාරු කරනවා. මාරු කළේලා ආය රූපෙට දාපුවාම අර සද්දෙට හිත කැඩිලා නැවත රූපෙට එන නැවත එන process එක මේ resilience බලනකොට ඒගොල්ල පැහැදිලිවම ස්නායු ක්‍රියාකාරීත්වයේ පියවර දෙකක් දැකලා තියෙනවා. අවස්ථා දෙකකින් තමයි ඒක සිද්ධ වෙන්නේ. බුදුදානචය හතරකට කඩලා පෙන්නනවා. ඒක නිසා භාවනා කරන එකනට ওই මට්ටමට යනකොට හිත තියෙන බොහෝම මේ රූප සංඥා ප්‍රදේශී තියෙන්නේ නැත්නම් මනෝමය මට්ටමක තියෙන්නේ අන්න එතකොට ඒ වගේ හිත පිටියන් දැරලා හිත පිටියන් කිබී සිද්ධ වෙන දේ අන්න ඒ ක්‍රියාවලිය ටික බලන්න පුළුවන් නම් ඒක මේ Tamange මේ යටිහිත බැලීමක් වගේ කියලා කියනවා. මේ අපි උඩුහිතේ ඉඳලා යටිහිතට බිංගයක් හාර ගන්නවා. බිංගයක් හාරලා බැලුවොත් වටිනාම දෙයක් හම්බ වෙනවා. ඔය හරියේදී කාගේ හිත වැඩ කරන්නේ එකම තාලෙට. ඒ හිතේ ඔය යටිහිතේ ඥාන පිරිමි නෑ. යටිහිතේ නුගත් උගත් කන්නේ නෑ. යටිහිතේ දැනුවත් නුදුනක් කන්නේ නෑ. යටිහිතේ වහන කල පුරුදු කෙරෙන්ද නැද්ද කියන එකත් නෑ. යටි හිතේ ඔක්කොම සමානයි. නමුත් ඒක අපිට අයිතිත් නැහැ. ඒක වැඩ කරන්නේ චිත්ත නියාමයකට. මේකට බය වෙන නිසා මේ මේ තීත්‍යයට යටි හිතට යන එකටත් බයයි. ඒ කියන්නේ ওই මනෝමය පැත්තට යනකොටම බයයි. නමුත් අන්නේම නැතුව යන්න නම් සද්ධාව ඕනේ, සීලය ඕනේ, සතිය ඕනේ. ගිහිල්ලා ආවට පස්සේ තේරෙනවා මේ උඩ පේන කෑල්ල tip of the iceberg 110කටත් වැඩි අඩුයි මනෝමය සංසිද්ධිය වලින් අපි එදිනදා දකින්න ටිකයි. 90ක් තිද්ද වෙන්නේ ওই අටාවි. ඒක අපි গুপ্তයි කියලා තියාගෙන ඉන්නවා. ගුඩයි කියලා තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් මනෝමයයි කියලා තියාගෙන ඉන්නවා. නමුත් ඒක ඉස්සර විද්‍යාව පිළිගත්තේම නෑ ඕක. විද්‍යාවක ප්‍රතික්ෂේප කරා. දැන් විද්‍යාව උතෙන් ඇවිල්ලා මයින් සයන්ස් කියලා දාගෙන මේක රිසර්ච් කරනවා දැන්. එතකොට ඒගොල්ලෝ කුර ගගා දන ගගා එන ආශියා කරේට මොකද ආශියා කරේ ওই දැනුම තිබුණා කිසිම උපකරණයක් නැතුව. දැන් බලනවා මේ දෙක රෙකන්සිලියේට් කරන්න අපේ උපකරණවලින් සහ භාවනා අධ්‍යක්ීම් ඉතින් මට හිතෙනවා අපේ ප්‍රොෆෙසර් මහත්තයා මෙතන ඉන්න වෙලාවේ ග්‍රැන්ඩිල් තරතර මහත්තයා විනාඩි 5-10ක් අපිට මේ ගැන පොඩ්ඩක් ගැට ගහලා දෙයිදෝ කියලා අනුකම්පාවක් කරයිද කියලා. අපි අතීත පිළිබඳව දැන් ඉතින් ගොඩක් පරිශන කරලා තියෙනවා විශේෂයෙන්ම මනෝ වෛද්‍යවරු සහ මනෝවිද්‍යාඥයන් දැන් අපි උගත දන්නවා යටි පිළිබඳව. මොකද අපි මෙහෙවන සමහරක් දේවල් තියෙන්නේ වැඩි හරියක් යටිතෙන් යටිතරන්නු තමයි අපි මෙහෙවන් දැන් අපි හිතුව හැබැයික් ගත්තොත් මත්පැන් බොන්න බැහැ වෙච්ච එක්කනට මත්පැන් උමනා කරන්නේ යටිතට උඩින් කොච්චර හිතුවත් බොන්නේ කියලා යටිතෙන් බීපම් බීපම් කොහොම හරි එහෙම මේව කරනවා ඉතින් ඒ නිසා යටිත් තමයි වැඩි හරියක් අපේ ඒ වගේ දැනුම තියෙන්නේ අපිට මත දැනුම කියන්නේ මේ ආත්ම පොඩි කාලේ දැනුම ගියා ආත්ම දැනුම ඉතින් ඉස්සලා ආත්ම කොහොම යටිතේ තියෙනවා ඉතින් සමහරක් වෙලාවට පසුගිය ආත්මවල තියෙන දැනුම නිසා මේ ආත්මෙදි ඒ ප්‍රයෝජන ගන්න පුළුවන්. දැන් අපි තුන් ගිය ආත්මෙදි දොතර මහත්තයෙන් නම් මේ ආත්මෙදි යාට බොහොම ලේසියෙන් පුළුවන් දොතර මහත්තයෙක් කියන්නේ පාසුවෙන්. ඉතින් අපි සමහරක් වෙලාවට සමහර ලෙඩවලට හේතුවත් යටිහිතේ තියෙන මතකයන්. ඉතින් ඒක ඒවා ඉතින් දැන් මම උදාහරණයක් කියන්නම්. වරක් මේ අවුරුදු 20ක විතර ළමයෙක් ආවා. ඒ ළමයා ගොත ගන්නවා. ඒ ළමයා එලිකෝ අනේ මම ගොත ගන්න මට ඉන්ටර්වියු එකක් යන්න බෑ රස්සාවක් ගන්න බෑ කියලා. ඉතින් මම බැලුවා මේ ළමයාගේ මේ ගොතු ගන්න හේතුව මොකද්ද? ඒ ළමයා ලංකාවේ අර මේ DSN එක ඉස්කෝලේ ඉගෙන ගන්න නම් එයා ප්ලේ ග්‍රවුන්ඩ් එකට ගියාම එතෙන්දී හොල්මන් දැකලා. එයාගේ සීයාගේ හොල්මන් දැකලා ඒ මතකේ යටිහිතේ තියෙන ඒක නිසා තමයි මේ ගොත ගන්න. ඉතින් මම එයාගේ යටිහිතෙන් මේ මතකේ අයින් කරාට පස්සේ ගොතේ නැවතුණා. ඔන්න වගේ යටිහිතේ තියෙන දේවල් නිසා හුඟක් අපිව පාලනය කරන්න අපිව මේ ඉදිරියට ගෙනියන්න. ඔය ඒක නිසා ඇත්තටම මේ දොස්තර මහතුරුගේ තියෙන විශේෂත්වය තමයි රෝගියා වෙනමම ප්‍රතිකාරම කරන එක්කන වෙනමම රෝගියා විශ්වාස කරන්නේ රෝගියාට සුව වෙන්න පුළුවන් කියලා. එයා හිතන්නේ ඒක සදාකාලික ප්‍රශ්නයක් කියලා. නමුත් මනෝ උපදේශකය කියවලා කියවලා කියවලා බලනවා. මෙයාට ඕන සනීප වෙන්න නමුත් මෙයාට කරන්න බෑ. මේක මේ ඔය මනෝමය පැත්තට යන්නේ නැතුව. ඉතින් ඒ නිසා දෙකොල්ල අතර සංහිඳියාවක් ඇති වෙලා අරයලව කතා කරවලා පුළුවන් තරම් අතගාලා බලනකොට පේනවා මේ යට තියෙන එකක මුල තමයි ඇදලා ඉන්නේ කියලා. එතකොට දැන් මනෝ උපදේශක සහ මනෝ රෝග්‍යයා දෙන්න අතර තියෙන මේ කතාවේදී මේ කමඨාන් සුද්ධ කරන ගැන ඕක තමයි. කමඨාන් සුද්ධ කරනකොට මේ කියන විස්තරෙන් එයාගේ අතිශය පේන්න පටන් ගන්නවා. සතියෙන් කරන්නේ රෝග්‍යයි වෛද්‍යයි දෙන්නෙක් නෑ එක නමයි. මතුවෙන කිසිම දෙයක් තෝරන්න බේරන්න යන්න බෑ එන්න අරින්න. ඔය මනෝවිද්‍යාත්මක මේ ගවේෂණ කියන්නේ අපි ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා. අනිත් කරන ඇති වෙන්න කතා කරන්න ආිනවා. කතා කරන දේවල් එතනදන තෝරන්න එපා. හොඳ නරක කියන්න එපා. එළියට එන්න අරින්න. මේ මේ සතියමුත් කරන්නේ අපේ හිත මෙතෙන් යනකොට බය කරන ප්‍රශ්නයක් නෑ වෙන්න අරින්නේ. ඔළුව වෙන්න ප්‍රශ්නයක් නෑ වෙන්න අරින්නේ. රූප පේන කමන්න වෙන්න නෝක අන්තිමට වෙලා වෙලා වෙලා උඩ බය වුණොත් අපි එතන ෆෝබියා එකක් ආවොත් රියැක්ෂන් එකක් ආවොත් ඒක එහෙම හිර වෙනවා එළියට දාගන්න බැරි වෙනවා එන්න අරින් ඒක නිකන් මේ තුවාල එක සැරවිලියට එන්න වගේ කැතැසිස් එකක් තියෙන්නේ දැන් කවුන්සල් එකේ තියෙන නැත්නම් මන උපදේශකයේ තියෙන දක්ෂකම තමයි අර ලෙඩා විශ්වාස කරන්න ඕනේ මෙයාට කිව්වොත් මෙයා කාටවත් කියන එකක් නැහැ මේක බොහොම ගැඹුරු දෙයක් කියලා ඉතින් මනෝ උපදේශකතුමත් ඒකටම සාදු චර්චා ගත කරලා කතා කරනකොට පොඩ්ඩක් බලාගෙන ඉන්නවා මගේ කියා ගන්න නැතුව මේක කොතනද ගැටේ වැදිලා තියෙන්නේ කියලා. ඉතින් සතියෙන් කරන්නේ වෛද්‍යවරෙක් නෑ තමයි. භාවනා කරනකොට ඔය එන එන විකාර ටික ඔය එන මේ පටලැවිලි ටික එන්න ඇරියනකොට ඒක නිකම්ම ෆ්‍රී ඇසෝෂියේෂන් එකක් වෙනවා. ඒක ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඒ දවස්වල කියලා තියනවලු මනෝ උපදේශකතුමා මනෝ රෝගියා කියන දේවල් අහන්න කියලා බීරෙක් වගේ. කන් තිබුණාට බීරෙක් වගේ අහගෙන ඉන්නේ කියලා. ප්‍රතික්‍රියා කරන්න එපා. යාට කියන්න හරිනේ. ඒ වෙලාවෙම ආගේ ගෝලෝ සේරම ප්‍රතික්ෂේප කරලා තිනවා මේ කොහොම කොහොමද වෙන්නේ? මනෝ උපදේශක කෙනෙකුට බීරෙක් වගේ ඉඳගෙන ඌ මිටි කියන්න එපාද? ඌ නැහැ කියන්න එපාද කියලා. ඒත් අන්තිමට එරික් ෆ්‍රොම් ඇවිල්ලා මේ සෙන් බුද්ධ ආගම දැනගෙන තමයි කිව්වේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේක කියලා තියෙන්නේ හොඳ ගැඹුරු විපස්සනාවක් ඇතුළේ. ඒ නිසා භවනා කරනකොට එළියට එන දේවල් පාරණය කරන්න එපා. එළියට එන්නයි. එළියට එනකොට ඉබේම ඒකේ සුව සාධනයක් සිද්ධ වෙනවා. කවදාකවත් ඒකෙන් මේ විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් එන්නේ නැහැ. විසඳ ගන්න බැන්න නම් ඉතින් බොක්කේ තියෙන කුණනේ එළියට එන්නේ. ඒ කුණ එළියට එන තරමට හොඳනේ. අපි කියන්නේ විරචනය කරනවායි කියලා. ලයිව් එක කරනවායි කියලා. මේ දීපු වහ එළියට ගන්නවායි කියලා. ඌණියන් කපනවායි කියලා. ඉතින් කපනකොට ඕක ආයේ ගිලගෙන ඉන්න එක ඇතිවට නගව නැහැ නේ පුළුවන් නම් වමාරණයකදී එන්න දෙන්න. එන්න දෙන්න බයයි. මේකට තමයි කෙලස් කියන්නේ. අපි හරි බයයි අර ඒ තමන්ගේ තියෙන ඒ ගති. එහෙම නැත්නම් අපි කියන භාව ස්වභාව නැත්නම් පුරුදු ඒකනේ මමයා කියලා අල්ලගෙන ඉන්නේ. පෞෂත්වයේ කියලා. ඒක එළියට දාලා බලන්න ඊට වැඩිය හොඳ පිරිසුත් තැනකට යන්න. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ දෙන්නේ හරියට තම තමන්ගේ වීරිය මට්ටමට, තමන්ගේ සද්ධා මට්ටමට, තමන්ගේ සීල මට්ටමට කැමැති ප්‍රදේශයක් එන්න ආරයි. ඉතින් අපි ඔය රිට්‍රීට් ගියන් අතර කරනකොට රිට්‍රීට් කරනකොට ඕක එළියට එනවා. ගෙදර ගියාට පස්සේ පොරොප්ප වහලා ගහලා ලොක් කරලා තියාගෙන ඉන්නවා. එළියට එන්න දෙන්නේ නැහැ. ආයෙ දවසේ ගිහලා ආයෙ උණු කරලා රත් කරලා මෙතෙන් ආවට පස්සේ ආයෙ ටිකක් එළියට දානවා. මොම මොම බැච් සිස්ටම් එකට තමයි එළියට දාන්නේ. පැවිදි වුණාට පස්සේ ඉතින් අල්ලවට පස්සේ දිග්ගටම අරගෙන යනවා. ඉතින් උගදෙනකොට දරන්න බෑ. උග දෙනකොට දරන්න බෑ. ඒක නිසා ඒකේ ප්‍රමාණයට දැම්මොත් මේ ඕලාරික කය ওই සෙල්ලම කරන්න බෑ. ඒක කරන්නේ කය මනෝමය කයකට බස්සන්න ඕනේ. මනෝමය කයකට බස්සන්නේ රූප කර්මස්ථානයකට ගිහිල්ලා ওই කියන නීවරණ අයින් කරලා හිත සමාධි මට්ටමකට කරලා ඒක උනාට පස්සේ ඒ සුද්ධියෙන් පස්සේ සංඥාමය කයකට යනවා. සංඥාමය කයේදී තේරෙන පටන් ගන්නවා මෙතර මේ වගේ ලෙඩ තිබුණත් රෝග තිබුණත් මේක ඇති දෙයක් නෑ මේක උදු සංඥාවක් විතරයි. හැබැයි ඒක ඒ වෙනකොට භෞතික වයින් කරලා තියෙනවා. ඒකට සංඥාව මට්ටමේදී අපි කොච්චර රණ්ඩු සරුවල් කරනවද? කොච්චර උඹ උඹ වරපරල තෝප කියන රණ්ඩු කරනවද? ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරනවද? මේ හීනෙක. නැගිටලා බලනකොට අයියෝ නටපු තොවිලකුත් නැහැ, බෙරේ පළවකුත් නැහැ. බොරුවට නිකම් මේ මේ නාඩගමේදී අපි නාඩගමකට ඇඳලා දෙන්නේ රණ්ඩු කරනවා වගේ. ඊට පස්සේ අඳුන් ගැලෙව්වට පස්සේ නිකන් ආයෙත් පිරිසින පිරිසිනමයි සිරිසින සිරිසිනම තමයි. ඇන්දට පස්සේ නම් රජ්ජුරෝ තමයි ගනු කඩුව එනු දරනත් මා මේ වටරින් මිරණ බලන්න කියලා එන්න ගෝසා දානවා. හැබැයි මේ නාටකෙම පාට් එකක් විතරයි ඔක. ඇඳුම් ගැලෙවට පස්සේ ආයෙත් නිකම්ම නිකම් වෙනවා. දැන් භාවනා කරනකොට හරි ලස්සනට මේ සංස්කරණය කියලා කියන්නේ ඇඳුම් අඳිනවා කියන්නේ. අංග සංස්කරණය කියලා කියන්නේ නාටකමට අඳිනවා. ආයෙ සාමාන්‍ය ගෙදරට අඳිනවා. ওই දෙකේදී පේන්න පටන් ගන්නවා සම්පූර්ණ දෙන්නේ භාවනා කරනකොට එක එකක් ගෙදර ගියාම තව එකක්. ඉතින් ගෙදර ඉන්න මිනිසුන්ට එන අප්සෙට් දැන් මේ ගෙදර එන යකා දිහා බලන්න. භාවනා කරලා එන යකා දිහා බලන්න. ඒ ගෙදර මිනිසුන්ට එහෙම වයර් මාරු වෙලා නැහැ. මේගොල්ලන්ගේ වයර් මාරු වෙලා. ස්වාමීන් වහන්සේ දැන් අපි සෙනසුරාදා සාකච්ඡා කරද්දී කීප දිනකට මතුවෙච්ච එකක් තමයි දැන් ආනාපානයේ සංසිඳුණට පස්සේ දැන් ওই එක එක රූප සංඥා එනවා එක එක දේවල් පේනවා ඊට පස්සේ පරණ ඒ දේවල් ඒව පේනවා ඒවත් එතකොට ওই සංඥා කය කියන ඒ ගණේටම වැටෙන ඒ විදිහට අපිට ගණන් ගන්න වෙන්නේ ඒක මට නම් දෙකක් බුදුහාමර මනෝමය සහ සංඥාමය කියලා. මනෝමය මට්ටමේ තමයි රූප රූප සංඥාවක් වෙනකොට concept and reality දෙක පටලවෙනවා. මේක හිතවලුවද්ද ඇත්තක්ද හිතලා කරාද සිද්ධ වුණාද? ඇහුවද ඇහුණද බැලුවද පෙනුණද බලනකොට පේනවා මේක සම්පූර්ණ කොන්සොලිඩේට් වෙච්චි සීමාවක් ඇති එකක් නෙමෙයි බැලුවා දන්නෙත් නැහැ පෙනුණා දන්නෙත් නැහැ හැබැයි අපි ඔක්කොම බැලුවා කියන මට්ටමට දාන්න තමයි තැවෙන්නේ කඩප්පුලිය කට්ටය කියනවා නෑ නෑ බැලුවේ නෑ පෙන්වනවා ඉතින් මම බෙජිටේට මම මොනව කරන්නේ ඌ ඒ වැත්තෙන් ෂේප් වෙනවා දෙකම බෑ මේ දෙක එකිනෙකට මාරු වෙන concept එකයි reality එකයි අතර තියෙන මේ මේ පටලැවිල්ල පෘථජන බොරුවට කොමිට් වෙලා. ආර්යයන් වහන්සේ කොමිට් වෙන්නේ නැහැ. යා කියනවා මේ වෙච්ච දේ මම නෙවෙයි. ඒ ඩිස්ක්ලේම් කරනවා. ඩිසවෝ කරනවා. It's not me, not mine, not myself. ඒක බුදුහාම අපිට දීලා තියෙන ලයිසන් එක. හැබැයි මේ ඕලාරික කයිදී ලයිසන් එක නෑ අපිට. ඒ ඒ ලයිසන් එක හම්බ වෙන්නේ වනෝ මේකයිදී. ඒගොල්ල කියනවා මේවා මම මම හිතාන කි ඕක කරන්නේ වෙලා තියෙනවා. ඔයාට හානියක් වෙලා තියෙන සමා වෙන්න හැබැයි මම මට වැරදක් කරලා හිතකින් නොවේ. මොකද ඔද්දික සින්දුවක් තියෙනවනේ. මතකද? නෑ. ආ නෝක නෙවෙයි. මේ ඒයි වැරදක් වෙලා ඒක නෑ කියන්න බෑ. හැබැයි මම මේ ඒකට ආව මිනිස්සෙක් නෙවෙයි. ඒ නිසා ඔයගේ සමාව ගන්න මට කිසිම මම බොහොම යටහත් වෙනවා. මගේ හිත කියනවා මම මේ මිනිස්සුත් එක්ක වෛර බැඳගෙන තිබුණේ ඒක වුණා. අන්නේ බව තේරුම් ගන්න මේ concept and reality කියන එක උනාද කරාද කියන එක ඒක දන්නේ නැති මිනිස්සේ කරන කතාව කවවම කවදාකවත් විශ්වාස කරන්න වචනේ අපේ භාෂාව සම්පූර්ණයෙන් පැටලලා තියෙන්නේ concept and reality එක දන්නේ නැතුව. reality එකේ කතා කරන්න බෑ. reality කතා කරන්න බෑ. කතා කිරුවොත් concept. ඒ concept එකේ කවදාකවත් කෙලවරක් කරන්න බෑ. ඒ නිසා හොඳම දේ ධම්මීවා කතා අරියව තුනී භාව කරබන් එක හිටපන් නැත්නම් කරනවා නම් බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වයි කියලා ධම්ම කතාවක් කරපන්. අනික මොනම දෙයකටවත් යන්න එපා. එතකොට මේ concept එකකින් concept එකට යන වැඩේ කියන්නේ fabrication story telling ප්‍රපංචකරණය වාග් බහුල්‍ය ඒක අකුසලයක් නෙවෙයි හැබැයි නරකට යොමු කරවිවා යම් දවසක කවුරු හරි මේ මනෝමය தത്വයට භාවනා කරලා වරුදු කරා නම් යාට තේරෙයි අපි මේ භාගයට තැම්බිච්ච අලයක නෙමේ වැඩ කරන්නේ එක්ක ඒක තැම්බෙන්න අරවා නැත්නම් අමුයෙන් තියවා ඒ වෙලාවේදී ගනුදෙනු නැහැ. ඊට පස්සේ අර සංඥාමය මට්ටමට යනවා කියලා කියන්නේ අරූපී ලෝකේ ඒක බුද්ධ ඥානෙන්ට එන්නේ ඉස්සලම දිනු කරපු එකයි. ඒ එතන ගිය කට්ටියට ආයුර්වේදේ තේරුණා එදා, ග්‍රහචාරකා තේරුණා. සෑහෙන ඥානයක් තියෙනවා. හැබැයි තාම නිවන් ලැබලා නැහැ. ඉතින් ඒ නිසා මේ මේ වෙනස රූපේ පරිණාමය අනුව තමයි ඔක සිද්ධ වෙන්නේ. ගත්ත කර්මනේ පරිණාමය අනුව. අන්න එතනදී මේ හඳුනාගත්තේ නැතුනට ප්‍රශ්නකුත් නැල්ලුවක. ඔක්කොටම ওই තරම් දැනුමක් ඇති වෙන්නේ නමුත් එකයි කරන්න තියෙන වෙලාවට භාවනාවට යනාතේ යන්න දෙන එක තමයි ඒ කියන්නේ වැල යන පැත්තට මැස්ස ගහලා දෙන එක තමයි කරන්න තියෙන්නේ. නමුත් ඒක විතරයි කරන්න බැරි මමයට. මම හැම වෙලාවෙම ඇඟිලි ගහනවා. මේක මේ වඩා ඉක්මනින් කරන්න හදනවා. මට ඕනේ පාරේ යන්න හදනවා. අන්තිම බස් එකේ ඉන්න කතා කරනවා. ඉතින් নানা ආකාර දේවල් කරනවා. ඊළඟ ප්‍රශ්නේ ගෞරව ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න ගිහලා මට ටිකක් අපහසුටපත් වෙලා තියෙන වැදගත් ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නේ 50%ක් තියෙන graphical form එකෙන් මම භාගයක් කියලා වහන්සිට දෙන්නම් මේක. පරයන්කේදී ආනාපාන සතිය මා අත්විඳි ආකාරය දක්වන මා සතු භාෂා පොහසත් මදියයි සිතන බැවින් ඒ පසුපස ඇඳ ඇති රූප සටහනෙන් දක්වමි. එහිදී අරමුණ සහ හුස්ම රැල්ල සියුම් වී ශූන්‍යතාවයකට යන අවස්ථාවේදී මුල් කාලයේ එයාබෑක් එකකට හසුවන ප්ලේන් එකක් මෙන් ගැස්සීමකට අසුවත් ඒ පුරුදු පුහුණු කරන විට ස්මූත් ට්‍රාන්සිෂන් එකකට හුරු විය. මට සිතෙන හැටියට එය ඇති තැන සිට නැති තැනකට යන විට සිදුවන භෞතික වෙනස් වීමක් වෙන්නක් යන්නේ. දැන් භාවනාවට වාඩි වී හුස්ම රැලි දෙකක් පමණ බලන විට ශූන්‍යතාවය අත්දකන අතර අත්දකින අතර එෙහිදී ඇස් කණ්ණාඩි පරීක්ෂාවේදී ස්ලයිඩ් මාරු කරන්නාක් මෙන් වේගෙන් යම් කිසි තලයන් මාරු වෙනු දැනේ. මගේ භාවනාව හරි මාර්ගයේ දැයි නොදැනේ කරුණාවෙන් පහදා දෙනු මැනවි. මේක මේ ඇස් කණ්ණාඩි කිව්වම ඇස් කං සහ නාඩි කියලා කතාවකුත් තියෙන නැත්නම් ඇස් කණ්ණාඩි කියලා වෙනම එක්කුත් තියෙන. ඒක නිසා මම බැලුවේ කායන මූර්ත සේනායන නැද සම්මාන්නේ නායනද කියලා. මේ ENT සර්ජන් එක වගේ ඇස් කණ්ණාඩි එහෙමත් ඒකුත් තියෙන ඇස් කණ්ණාඩිත් තියෙනවා. කෙසේ නමුත් මේක ඇත්තටම මේකට උත්සාහයක් අපිට කරන්න පුළුවන්. නමුත් උත්සාහය කරාට අපිට කවදාකවත් ඒ ਸਰවචත්තනාංශයේ දීපු ਸਰවචත්ත විග්‍රහය අපට කරන්න බෑ. මොකද ਸਰවචත්තනාංශයේ ස්පර්ශය කියන චෛසිකයටත් එහාට ගිහිල්ලයි ਸਰවඥතාඥයන් සාක්ෂාත් කරේ. අපිට පෘථජ්ජනයට යන්න උපරිමයේ ස්පර්ශය විතරයි චක්කුංච පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥානං කියන කොටසට ඒක තිරින් එහා පැත්තේ. සර්වඥතාඥානෙ ඒක විවෘතයි. ඒ නිසා සර්වඥාන්සේ කියන ඒක මං කිව්වට අහලා ඒ මෙකැනිසම් එක බාර ගන්න බුදුහාමරගේ විශ්වාසයෙන් ස්පර්ශය මෙහා ටික අපි වහාම අප්‍රමාදීව සතිමත් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මෙතන මේ මම මට මතකයි මම මේ වගේ සටහනක් අපි අර 2007 ආපු වෙලාවේදී අර ශාලාවට කළු ඇලක් ගෙනියලා ඇඳලා බැලුවා. ඒ අපිට දන්න ක්‍රමයේ හැටියට අන්න ඒක බලනකොට මේ මේකක් තියෙන්නේ මේකෙදි තියෙන්නේ අරමුණ ආනාපානෙ ගත්තොත් එහෙම ආශ්වාසය එක මේ තරංගයක් විදිහට පේන. ආශාසී මුදුනම දැල්ල වැඩිම දැනෙනකොටද නාස්පුඩු පුරවාගෙන උසහන උලන් රැල්ල යන තැන. ඊට ඉස්සෙල් අවස්ථාවල එහෙම නාස්පුඩු පුරවාගෙන යන්නේ නැති නිසා ඒ පිරිමැදීම ස්පර්ශය එච්චර ප්‍රකට නැහැ. ඊට ඉස්සෙල් අවස්ථාවේ එච්චරවත් ඥාන්තුන මේ හුස්ම පටන් ගන්න තැන මොනම දෙයක්වත් තේරෙන්නේ නැහැ. එතන හුස්ම ගණදින පටන් ගන්නවා නමුත් අපේ සංඥාවලට අහු වෙන්නේ නැහැ. ඊට පස්සේ යම් මට්ටමකට ගියාට පස්සේ තමයි අහුවෙන්නේ එතනින් උඩ කොටස අපි කියන ආස්වාසය කියලා ඒක වැඩි වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ ආයෙත් නොදන්න ශේෂයකට ගිහිල්ලා ප්‍රස්වාසය පටන් ගන්නවා. ප්‍රස්වාසයේ දැල්ල අහුවෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ පරිශ්‍රණයෙන් හම්බ වෙච්ච ප්‍රතිඵලයක් තමයි මේ චක්‍රයම මේ තරංගෙම නැවත නැවත බලනකොට නොදන්න තැන සිට දන්න තැනට එන එක සංවේදී භාවය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේම දන්න තැන සිට නොදන්න තැනට යන්නේක දිහාම බලන හිටියොත් සංවේදී භාවය වැඩි වෙන්න වැඩි වෙන්න අර ආස්වාසේ සහ ප්‍රස්වාසේ මුලත් අගත් වෙනදා නොදැනෙන දේ අද ඒ සඳහාම ඇති අප්‍රමාදේ නිසා ඒ සඳහාම ඇති එලඹ සිටීම ගතිය නිසා දැක ගන්න පුළුවන් වෙනවා. අන්නේ දැක ගැනීම නිසා මේ තරංගයේ වැඩි කොටසක් tip of the iceberg එක අයිස්බර්ග් එක උඩට එන කෑල්ල වැඩි වෙනවා වගේ පේන්න පටන් ගන්නවා. මොකද හේතුව අපේ සංවේදී භාවය වැඩි වෙනවා. එතකොට යෝගාවචර සබ්බකාය පරිසංවේදී කියලා කියන්න පුළුවන්. මුලැමැදාක බලන්න පුළුවන්. ඉස්සලා පේන්නේ ටිප් එක විතරයි. මෙහෙම මෙහෙම කරගෙන කරගෙන යනකොට යෝගාවචරයට පේන්න පටන් අර ගන්නවා මේ ක්‍රියාවලියේ කායික වෙනසකුත් වැඩි වෙනවා. වෙනවා මොකද්ද අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ගන්න හුස්ම වායු ගණන දිනුවත් අඩු වෙනවා. එතකොට මේ ඉහළ පහළ ගිය තරංගය පුළුවන් තරම් ෆ්ලැට් ඔෆ් වෙන්න පටන් ගන්නවා. එතකොටම සංවේදී භාවයත් වැඩි වෙනවා. එතකොට තේරෙන්න පටන් ගන්නවා. ඉස්සර වගේ හෝස් හෝස් කාලා හුස්ම ගන්නෑ. අර හුස්ම නිකන් ඩේටම් ලයින් එක දිගේ නැත්තම් මූලික රේඛාව දිගේ හරහා යනවා. කොච්චරද කියනවනම් හුස්ම සිදු වෙන්නේ යම් මට්ටමකටද දැනෙන්නේ නැහැ. අවශ්‍ය ඔක්සිජන් ගන්න දුන්නා සිද්ධ වෙනවා. සංඥා කරන්න බෑ දැන් යාර. බෑ ඒක සිද්ධ වෙන්නේ හිමීට හිමීට ඊට පස්සේ යාට තේරෙන පටන් ගන්න හුස්ම ගන්නෙ නැහැ. හැබැයි පණ යන්නෙත් නැහැ. සංඥා විතාමත් උනන්දුවෙන් බලනකොට වර එක හුස්ම තියෙනා වගේ පේනවා ආය නැති වෙනවා. ආය තියෙනා වගේ පේනවා ආය නැති වෙනවා. එතකොට ඒ යෝගාවචරය තියෙනවා කියලා බැලුවොත් හුස්ම තියෙනවා. නැහැ කියලා බැලුවොත් නැහැ. එතකොට පේනවා භාවනා මනෝමයයි කියලා. තියෙනවා කියලා බැලුවොත් තියෙනවා දානකටවත් නැහැ. තවත් ඇතුළට යන්න පුළුවන්. තවත් යන්න යන්න වෙන්නේ අර ඒ තරංගාකාර වෙනකොට ෆ්ලැට් වේගන යන්න පටන් ගන්නවා. ඒකට අපි භවය කියලා කියනවා. ඒක කියනවා පැවැත්ම කියලා. එක්සිස්ටන්ස් කියලා. ඉතින් එක්සිස්ටන්ස් වලට යනකොට පැවැත්මට යනකොට කාමසකල්යෝනිකෝ නියෝගේ සහ අත්තිකිලමතන යෝගින අන්ත දෙක නැහැ. එතන ඝර්ෂණ හුඟක් අඩුයි. හරි සාන්ත ගතියක් තියෙනවා. හැබැයි මොකක් හරි පිටින් සද්දයක් හරි වේදනාවක් හරි ගාපුවම අරක මුළු එකම එක පාරට ගැස්සෙන්න පටන් ගන්නවා ආයෙසරයක් අර tempat බවට යනවා ආහනේ විදිහට ගියාට පස්සේ තේනවා ඒ ආනන්ද සප්පයි සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කරනවා ඒ විවේක දණ්ඩ ගියාම ඒ යෝගාවචරයට මේ විවේකයෙන් ඉන්න බවවත් තේරෙන්නේ නැති මට්ටමට සංඥාවක් නැහැ මතකයක් නැහැ සකාලයක පිළිඳ හැඟීමක් හෝ දේශ පිළිවෙල හැඟීමක් එයාට මතකේ නැවත එන්නේ බාධාවක් වුණොත් විතරයි ඒක පාරට අවදි වෙනකොට පේනවා මෙච්චර වෙලා මට මතක නැහැ නේද කියලා හිතේ තනක් මතක නැහැ තනක් මේ ස්ථානයක් කාලයක් මතක නැහැ හැබැයි දැන් මතකයට සාපේක්ෂව පේනවා එතන වඩා සාන්තයි වඩා ප්‍රණීතයි කියලා එතකොට කියන බුදු ජානනාසේ මේ තරම් හිත විසදෝ පේනවනම් අදිෂ්ඨානයක් කරන්න කියලා ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. දැම්මම ඉන්නේ කලඹිලා හරි ඒකට හිත පශ්චාත්තාප කරන්න එපා. එය සාන්තයේ ප්‍රණීතය මීට කලින් තිබුණු උපේක්ෂා. ආයසරයක් කටයුතු කරන්න කියනවා හිත නරක කරගන්න තොර තිබුණු උපේක්ෂාවට යන්න. يعني නොදන්න තැනට යන්න. කෙලෙස් අඩුතන්ට යන්න. මේක කරනකොට කරනකොට වෙන්නේ දවසක් එනවා කෙලෙස් අඩුවේ නොදන්න තැනට අවදි වීමක් වෙනවා. ඉස්සෙල්ලා ඒක මොනවාක්වත් තේරෙන්නේ නැහැ. මොකද උනේ මතක මොකුත් නැහැ. ඒකට අවදි වීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ අවදි වීම වෙනකොට ඒ යෝගාවචරයට තේරෙනවා මේ තමයි ආර්යයන් වහන්සේලාගේ ලෝකේ. මේක අපේ හැම වෙලාවෙම තියෙන. නමුත් අපි දන්නේ ටිප් දෙක විතරයි. උඩ දැල්ලයි උඩම දැල්ලයි යට දැල්ලයි විතරයි. ඉතින් ඒකේ තමයි මේ රණ්ඩු සරුවලේ, පෙන් කරච්චලේ, තෝතෝ වරපල රණ්ඩු ඔක්කොම තියෙන්නේ ඒකේ. නමුත් මේක මට්ටම් වෙලා යනකොට ඒකේ නෑ. ඒ අර ඔය රණ්ඩු සරුවල් තියෙද්දිම ඒ මට්ටම නැත්නම් මධ්‍යන රේඛාවද කියනකොට මොකක්වත් කරදරයක් නැහැ. ඉතින් අපේ හිත සමාදම් වෙන හරියක් සමාදම් වෙන විදිහට අන්ත දෙක තමයි. නැඳ හරියට එනකොට මොනවක්වත් තේරෙන්නේ නැහැ. පාළුයි කම්මැලි කියලා ඒක අපි මේ අපේ මතකෙන් අපේ අත්දැකීමේ හැලෙනවා. භවනා කරනකොට කරනකොට නොදන්න දේ තුනයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. එතනයි කෙලෙස් අඩු තැන තියෙන්නේ කියලා මේ කරදර වලට සාපේක්ෂව කරදර නැත්නම් සමාදම් වීමට යන්න නම් එකක් මතක තියාගන්න. කරදර ගැන කතා කරන්න එපා. කරදර ගැන කතා කිරීම කරදර වලට පොහොර දැමීම. ඒකට බුදුරජාණන් කියනවා අභිවදනය කියන වචනයක් තියෙනවා. මොනවා හරි ගැන ඔබ කතා කරනවා නම් ඒක වැඩෙනවා. ඒ නිසා පුළුවන් නම් කතා නොකර හිටපන්. කරදර තීජ්‍යයට කතා නොකර හිටියොත් කතා නොකරන පැත්තට යනවා. අඩු ගානේ අල්ලපු gedara මනුස්සයා භාවනා කරනවා ඉදාට. දැන් වෙලා තියෙන්නේ කතා කරන මනුස්සයා නිසා අල්ලපු ගෙදර මිනිහට භාවනා කරන්නත් නැහැ. ඒ මනුස්සයාට රැට නිදා ගන්න බෑ. කච කචේ. නිසා සෑහෙන සේවයක් වෙනවා භාවනා කරනකොට මොකද අනික් මිනිස්සුන්ට කතා කරන්න නැතිකම. කතා කිරීමෙන්මයි මේ ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්න ඇති කරගෙන තියෙන්නේ. ඒක නිසා මේක හොඳට මේ graph එකේ ඇඳලා තියෙන විදිහට ඒ කොච්චර ඉහළ පහළ ගියත් ඉහළ පහළ හැම මේ තරංගයකම මැද හරිය තියෙනවමයි. මැද හරිය සමාදන් වුණේ නැත්නම් අපි ඉහළ පහළ ගැන විතරයි කතා කරන්නේ. ඒක සම්පප්පලාප වලට වැටෙනවා, පරිසරස වලට වැටෙනවා, බොරුවට වැටෙනවා, කේලමට වැටෙනවා. ඒ නිසා පුළුවන් තරම් අර මැද හරියට නැත්නම් ඒතන් සන්තන් ඒතම් පණිතය යද්දන් උපේක්ඛා කියන තැනට යන්න ගත්තොත් ඒ සඳහා ක්‍රමසහවිදි තේරෙන්න පටන් ගන්නවා. ඒකට ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් දෙන්න අපිට ක්‍රමසහවිදි දෙන්නේ උන්වහන්සේ බැලිය යුතු දෘෂ්ටි කෝණය පෙළලා තියෙනවා. ඔක්කොමලා ගාව මල්ලේ ආයුධ තියෙනවා. කරුණාකල සංසිඳන පැත්තට සමාදම් වෙන්න නම් මේ කරදර ගැන කතා කරන්න එපා. කරදර සමාදම් වෙන්න එපා. කරදර හොයාගෙන යන්න එපා. එහෙම නැත්නම් අහ කියන්නයි ඔඩොක්කුවේ දාගන්න එපා. පුළුවන් නම් මේ කරදර තියෙන ලෝකයෙන් අයින් වෙලා වාසය කරත් ලොකු දෙයක්. පණ්ඩිත සාංශ බැරිම තැන කියනවා ඒ කරදර වලින් බේරෙන්න බැරි නම් පැත්ත ගිල්ල බුදිය ගන්නයි කියලා. ඒක ලාභයි කියලා. බුදිනවා කියන එක නිවරණයක්. නැත්නම් අපි ජීවත් වෙන වෙලාවේ කී දෙනෙක්ගේ හැඟුම් අවශ්‍යනවා. කීයක් මේ කෙලසෙනවද? කුප්පනවද? ඒක නිසා භාවනා කරුවට දෙගෙන භාවනා කරනකොට කුසල් නොවෙන්න පුළුවන්. අඩු ගානේ කය හොල්ලන්නේ නැති නිසා කාය කර්ම සිද්ධ වෙන්නේ අකුසල කර්ම වචන කතා කරන්නේ නැති නිසා වචී දුස්චරිත සිද්ධ වෙන්නේ නිකන් ඉඳගෙන ඉන්න එක බලන්න කොච්චර ලොකු දෙයක්ද කියලා. එතකොට තමයි ඔය කියන ඔය මේ මේ ඇඳලා තියෙන රේඛාවේ මැද හරියට යන්න පුළුවන් වෙන්නේ. එතකොට වෙන්නේ අර ඉහළ පහළ යන රේඛා මේ තරංගය නිකන් සාමාන්‍ය ෆ්ලැට් ඔෆ් වෙලා යන එක තමයි සිද්ධ වෙන්නේ. ඒක ඉතින් ඇත්තටම අපි ඉදිරිපත් කරන්නේ මේ තන්දර්ශනෙන් 10න් එකක් 100න් එකක් කරගෙන කරගෙන යනකොට ඒක විස්තර කිරීමේ ක්‍රම රාශියක් තියෙනවා. මේ ශක්ති තරංග දිගේ කරන්නත් පුළුවන් වෙන විවිධාකාර අරමුණු මේ ක්‍රම සහ විදිහේ කරත හැකි සූරත්න සර්වඥාන්සේගේ හැම සූත්‍රකම වගේ මේක මොඩල් එකකට දාලා පෙන්නනවා. මෙන්න මෙහෙමයි මේක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට තමන්ගේ අර ඒක බලනාසුළු ගතිය විවේක වෙන තැන හිස්සන සංසිඳන බලනාසුළු ගතියෙන් ගියොත් නොබෝ කලකින් තමන්ගෙම තියෙන ක්‍රම සහ විදි මතුවෙලා ඒක තමන්ගෙම ක්‍රමයි. තමන්ම හදාගන්න ක්‍රමයකින් යන්න පටන් ගන්නතර පේනවා කොන්න කරදරේ තිබ්බත් ඒ කරදරය ඇතුළෙම ඒකාග්‍රභාවය තියෙනවා කියන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ ලියන කියනවා එක බණක ඒක මේ පොතේ තියෙන කාරණාවක්. අම්ම මැරුණත් ගෙට ගිනි ගත්තත් දරුවෙක් මලත් ඒ තැලෙන තැවෙන හිතෙත් කොනක ඒකාග්‍රතාවය තියෙනවා. අපිට ඒක පේන්නේවත් නැහැ මොකද අපි හිතනවා අර අඬන එක තමයි ලොකු දේ කියලා. නමුත් ඒ හිතෙත් ඒකාග්‍රතාවය තියෙනවා. ඒ නිසා ඕනේ නම් ඒ ඇඬිල්ල වැත්තක දාලා ඒ තේ හිතෙත් තියෙන ඒකාග්‍රතාවය බලන්න පුළුවන් නම් එයා දන්නවා විෂම ලෝකේ සමහිත පැවැත්වීම. ඊළඟ ප්‍රශ්නය කර ස්වාමීන් වහන්සේ මම පසුගිය 2015 භාවනා වැඩමුළුවට මුල්වර සහභාගී වුණ පසුව මේ දක්වා ආනාපාන සති භාවනාව පරයන්ක ආකාරයට උදේ රැකියාවට යාමට පෙර පැයක කාලයක්ද දහවල් කෑම පැයදී විනාඩි 40ක් පමණ සක්මන් ආකාරයට නොකඩවා පුහුණු කරමින් සිටිමි. දැනට පරියංක භාවනාව පටන් ගත් පසු විනාඩි කිහිපයකින් ආශ්වාස හා ප්‍රශ්වාසයේ නොදැනෙන මට්ටමට පැමිණේ. බොහෝ වෙලාවට එවිට අස්සහා පාදයන් හිරිවැටි නොදැනෙන ආකාරයට පත්වේ. ශරීරයේ වෙවුලන ආකාරයට හෝ පැද්දෙන ආකාරයට පත්ව හුස්ම නොදැනෙන ආකාරයට පත්වේ. මාගේ ගැටලුව වන්නේ මෙම ඉහත දැක් වූ අවස්ථාවේද නොයෙකුත් සිතුවිලි නොනැවතී ගලා ඒමයි. මේ ආකාරයෙන් ශරීරයේ නොදැනෙන අවස්ථාවට පැමිණි පසු සිතේ ඒකාග්‍රතාවයක් නොමැතුව භාවනාව දිගටම පවත්වාගෙන යාම වැරදි මාර්ගයේ යාමක්සේ හැඟේ. මේ පහදා දෙන්න. තවද පසුගිය වකවානුවේදී ආනාපාන සති භාවනාවේ යෙදෙන විට ආස්වාසයට හා ප්‍රස්වාසය නාසිකාග්‍රයේ වදින අවස්ථාවේ අවට පරිසරයෙන් එන ශබ්ද හා වෙනත් කිසිම සිතුවිල්ලක් නැතිව පූර්ණ අවධානය හුස්ම වදින ස්ථානයේ ස්පර්ශයට පමණක් යොමුව තිබී ක්‍රම ක්‍රමයෙන් ආස්වාස ප්‍රස්වාස දැනීම ගෙවි ගොස් ශරීරයේද නොදෙන්න ස්වභාවයකට පත්ව විනාඩි 10ක 15ක පමණ පවතින අවස්ථාවක් බවට පත්තුනි. මේ අවස්ථාවේ කිසිදු සිතවිල්ලක් නොතිබුණි. නමුත් දැඩි හුස්ම ගැනීමට අපහසු තත්වයක් තිබූ නිසා භාවනාවෙන් පිටතට පැමිණීමේ එම ආකාරයට පරයන්කේ නැවත කිරීමට ඉන්පසු මේ දක්වා නොහැකි විය. මගේ දෙවන ගැටලුව වන්නේ මම පරයන්කේදී උත්සාහ කළ යුත්තේ මේ ආකාරයට භාවනා කිරීමද. කරුණාකර මේ පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී භාවය ලැබී පතන බෝධියකින් නිර්වාණ සුවය ලැබේවා. ඔබ මේකේ පළවෙනි ක්‍රමේ නම් ඒකා ඒකාග්‍රතාවය කියන වචනේ තියෙනවා. කියන්නේ පළවෙනි ක්‍රමේ සමතේ හොයන හිතක්. දෙවෙනි ක්‍රමේ සතිය හොයන හිතක්. ඉතින් මන් දන්නේ මගේ තියෙන එකම කෝකටත් ආයේ තමයි සතිය හොයන හිතේ ගියොත් කවදාක ප්‍රශ්නේ නැහැ. සමාධිය හොයන්න ගිය ගමන් එතන ඉඳලම රණ්ඩු. එතන ඉඳලා මේක ලැබුණත් උඩ උඩ දාන්න හදනොත් නොලැබුණොත් නැතුණයි කියලා පශ්චාත්තාපන. සතියට යන්න සතිය තියෙනකොට සමාධිය නැති බවක් දාන්න. සද්ද තියෙන බවක් දාන්න. අරමුණ නැති බවක් දාන්න මොකක් ප්‍රශ්නයක් නැහැ. තියෙන සත්‍ය ප්‍රශ්නයක් නැහැ. මොකද අනේ මට ඒකාග්‍රතාවය නැති වුණානේ. මෙහෙම තියෙනකොට කොහොමද සද්ද තියෙන්න පුළුවන්? කොහොමද මේ හිතවිලි තියෙන්න පුළුවන් කියලා මේ හොයන හිතවිල්ල ඒකාග්‍රතාවය පදනම් කරගත්තේ හිතවිල්ල. සතිය පදනම් කරගෙන යන්න පාර දෙපැත්තේ කොච්චර වාහන ගියාම අපිට මොකෝ අපේ ඇඟේ හැපෙන්නේ නැත්තම්. අපිට කීයටක මේ අපි පහට බැස්ස නිසා ඔක්කොම වාහන නතර වෙන්න ඕන ඕන රජපෞලේ නම් අපිට හම්බුවේ එස්කෝට් එක. අපි මොන නිකන් සිටි පිටිසලා අපිට කොහෙද එහෙම හම්බෙන්නේ අපිට තියෙන්න ඕනේ එම්බෙන් දාගත්ත ගිහිල්ලා. ඉතින් එහෙම නැත්නම් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන රජපෞලේ රජවංශේ ඉතින් ඒක නම් දෙන්න බෑ. ඒක දෙන්න කියන්නේ මම දන්නේ ඒ ක්‍රමේ මම දන්නේ. මම දන්නේ ක්‍රමේ තමයි එන්න අගත්ත මෙන්න අගත්ත වමර සිග්නල් තමයි දකුණට කපුවා ගියා. දැන් ත්‍රිවිල් කාණ්ඩ එන්න නඩුවක් ඒ පැත්තේ වමෙන් දැම්මයි කියලා. පරිජිවන් 10ක් අඩුද ගෑ. ත්‍රිවිල් කර්ම මෙච්චර කල් හම්බ කරේ වමෙන් දාලා තමයි. නැත්තම් කොහොම යන්නේ? දැන් ඒක තහනම් කරුවට පස්සේ දැන් ලංකාව සමතේට යන්න හදන. කොච්චර කල් විපස්සනාවේ තිබ්බේ. ඊළඟ ප්‍රශ්නය අවසරයි ස්වාමීන් වහන්ස අවුරුද්දක පමණ සිට ආනාපාන සති භාවනාව වඩමි. පරයන්කේ වාඩි වී විනාඩි දෙක තුනක් ගතවන විට නාසය අග හුස්මට සිත යොමු වේ. එසේ විනාඩි 10ක් 15ක් සිටින විට කෙමෙන් ආශ්වාස ප්‍රාශ්වාස අඩුවී ගොස් සම්පූර්ණයෙන් නැති වූ බවක් පෙනේ. එහෙත් දිගටම නාසය අග සිත රඳවා සිටිමි. මෙසේ පෑ පෑක් පමණතෙක් වරහන් ඇතුලේ භාවනාව අවසන් වන තෙක් සිටිය හැක. මේ අවස්ථාවේදී ශරීරයේ තද ගති දැනේ. ඊළඟට කියනවා එසේ නැතිව හුස්ම සංසිදී ටික වේලාවකින් මුළු ශරීරයටම සිත යොදවාගෙන අවසානයේ තෙක් සිටිය හැක. එසේ සිටින විට ශරීරයට සුවයක් දැනේ. වරහන් ඇතුලේ තියෙන අනික් ක්‍රමයට වඩා කියලා ඒකේ ක්‍රම දෙකක් ගැන කියනවා ක්‍රම දෙක ඊළඟටයි සඳහන් වෙන්නේ. මේ ක්‍රම දෙකෙන් පළවෙනි ක්‍රමය කියනවා නාසයේ කෙලවර කෙලවරට සිත තබා කෙලවර තෙක් සිටීම. දෙවෙනි ක්‍රමය මුළු ශරීරයටම සිත තබා කෙලවර තෙක් සිටීම. යන දෙකෙන් කුමක් වඩා සුදුසුද? දෙවිදියෙන්ම සතියෙන්ම සිටිය හැකි බව දැනේ. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔව් මම ඊයේත් වගේ ප්‍රශ්නයක් ආවට පස්සේ කිව්වේ අර ටාගට් ෂූටින් කරනකොට නැත්නම් එල්ලේට විරිච අනනකොට ඒ ටාගට් ලෑල්ලේ ලෑල්ලට වැදුනොත් ලකුණු ලැබෙනවා. ඒ ලෑල්ලේ හැබැයි එක චක්‍රයකට තව චක්‍රයක් තව චක්‍රයක් ගිහලා අන්තිම මැද තිත තමයි හොඳටම ලකුණු ලැබෙන තැන. ඉතින් මේ චිත්‍රය හැටියට බලනකොට ලෑල්ල කියන්නේ ශරීරේ ආනපාන කියන්නේ මැද තිත. ඉතින් හැම වෙලාවෙම මැද තිතම වදි කියලා හිතන්න බෑ. වදින්න පුළුවන් නම් හොඳයි බුල්සයිකටම තියන්න පුළුවන්. නමුත් ලෑල්ලට වැදුනත් ලොකු දෙයක් නේ. ඒ නිසා මේ දෙක අතර මතක තියාගන්න ගුණාත්මක වෙනස විතරයි කියන්නේ ප්‍රමාණාත්මක වෙනසක් නැහැ. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේත් අදත් ආනාපානයේ යෙදෙන විට මට මගේ ආස්වාස් ප්‍රාස්වාසයේ නොදෙනී නොපෙනීම නොපෙනීම ගිය අවස්ථාවක් විය. මෙහිදී මගේ ශරීරයේ සියලුම මාංශ පේශීන් අක්‍රීයව අක්‍රීයව ඇතිසේයක් දැනුනි. එම අවස්ථාව දෙසම ඔබ වහන්සේ උපදෙස් දුන් අයුරින් බලා සිටියෙමි. එහි සැපයක් හෝ දුකක් නොතිබුණි. පාළුවක් නොතිබුණ බවත් ඒ දෙස බලා සිටන විට නිින්ද යන අයුරකුත් අත්දකිමි. ආනාපාන සති භාවනාවේ මේ කුමන අවස්ථාවද? මේන් ඔබට යෑමට කල යුත්තේ කුමක්ද යන පහදා දෙන සීක්වා. තවද ඔබ වහන්සේ ඊයේ ධර්මදේශනාදී ප්‍රකාශ කළ අයුරින් ආවේගයක් පැමිණෙ විට තමාගේ අනාරක්ෂිතභාවය නැති කර ගැනීමට කයට අවධානය යොමු කරන්නට උපදෙස් දුන්නේ මෙම කය ස්වභාව ධර්මයට අයිති නිසාද මෙම කය ස්වභාව ධර්මයාගේ අපූර්තම නිර්මාණයක් බව අද සක්මන් භාවනාවේදී පසක් කර ගතිමි අපගේ සිත නැමැති මායාකාරයා මෙම කය විනාශ කරන්නට නිරන්තර වෑයමක යෙදෙන බවද වටහා ගතිමි අපගේ කයත් සුළඟ අවුව වැස්ස ගහකොළ වගේම නොවේද ස්වාමින් වහන්සේ මේ තවදුරටත් පැහැදිලි කර දෙනසේක්වා ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඇත්තට මේ මායාකාරය මේක විනාශ කරන්න හදනව නෙවෙයි මායාකාරයා මේක ಜಾතිය බෝ කරන වැඩේට විතරමයි දානවට කැමති. වෙන මොකටවත් කැමති නැහැ. මේ ශරීරයේ සංසර්ගයට දෙනවා නම් හිතේ කිසිම ප්‍රශ්න නැහැ. 100%ක්ම සහයෝගය තියෙනවා. අනේ උගන්නන්න ඕනෙත් නැහැ. ඔය කිසිම ලිංගික අධ්‍යාපනයක් ඕන නැහැ. නැති බල්ල බැල්ලියෙන්ට ඔය ළමයි හම්බෙන්න බෑනේ. ඒකට යනවන කිසි ප්‍රශ්නයක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නැවැත්වීම පැත්තට ගියාම තමයි කතා. පැවැත්වීම පැත්තෙන් අම්මා. දින දෙයියෝ ගෙට දාගෙන දෙනවා. නතර කරන්න ගියාම කතා. එතකොට මායාකාරයාගේ වැඩෙත් නෙමෙයි නියන්නේ. ඒ නිසා මායාකාරය ඇත්තටම මේ කයත් එක්ක ශරීරෙත් එක්ක කිසිම තරහක් නැහැ. ඌ මේක පාවිච්චි කරන්නේ ඌ හදාගෙන තියෙන වෙන වැඩකට. අපි ඒකෙන් මේ වෙන වැඩක් ගන්න හදනවා මේ බුදුහාමුදුරු දීපුලණුවක් කාලා. එතකොට මායාකාරය අප්සෙට්. ඒකට බුදුජානනාතිගේ විදිහට දකුණු සිග්නල් දාපම වමට කපපම් බලන්න. ඒක ලස්සනට බුදුහාමුදුරු කියලා දෙනවා හැම කාපම් උගුල ගස්ස ගන්න ඒවා. ඒ තරමටම කියලා තියෙනවා දි ඇමට දීලා දෙන රසමසවුල කාපන් හැබැයි යට තියෙන ඇම ගස ගන්න. එතෙන් යනකම් කකා බලයක්. එතෙන් දෙනත කරපන්. ඒ නිසා මායකාරයන් නිකන් බොරු චෝදනා කරන්න නේද ඌ හොඳ එකක්. අපි උගේ මේ ප්‍රෝග්‍රෑම් එක තියෙද්දි මේ අනගමන බුදුහාමුදුරු දීලා තියෙන මේ ප්‍රතිපදාව දන්නේ නැතුව ඌට විරුද්ධව කරන්න කිව්වොත් ඌ භයානක බූවල්ලෙක්. කිසිම වෙලාවක යුද ප්‍රකාශ කරන්න යන්න බෑ. ඒක නෙවෙයි ඕන කළා තියෙන්නේ අපි තීරුම් ගන්න ඕනේ මේ අන්තරේ හැදිලා තියෙන පැවැත්මට සංසාරේ සංසාරේට බුදුරජාණන්සේ ඒක තුලින් නැවැත්මක් හදන්නයි කතා කරන්නේ. ඒක නිසා ආර්යා ෂේප් කරගෙන යන්න ඕන. කවදාවත් තරහ වෙන්න එපා. ඒ නිසා මේ පළවෙනි එකේ අහලා තිනවා මේ මත්තට ආවට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඉදිරිය කොහොමද කියලා මේ தത്വෙට උහුරු කරගන්න. මේක මෙතෙන් හිත ගියාට ඒකට ඇකලමටයිස් වෙන එක නැත්නම් ඒකට ශරීරයේ මේ හිත හුරු කර ගන්නවා කියන එක ගොඩාක් කල් යනවා. ඒක තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය කියලා කියන්නේ. ආජීවය සකස් කරගන්න මේක වැඩිපුර කරන්න පුළුවන් වෙයි. වචන සකස් කරගන්න ඒක භාවනා කරන්න ඇත්තේ කතා කරන්නේ නැතුව ගොළුෙක් වගේ ඉඳලා නැත්නම් උදේ ඉඳලා හැන්දනකම් කටේ වතුර ටිකක් තියන්න. ඒක ඉවරයි. මොනගම් ඉවරයි. හොඳට බුලත් ටික කාලා කෙලාපු වෙලාවක ඉන්නේ මිනිස්සු. කතා කරගන්න විදියක් නැහැ කටේ කෙල. ඉතින් ඒ වගේ හිටපන් ඉවරයි. දැන් කතා කෙරුවොත් කතා කරන්නේ පැවැත්මටම තමයි. තීන හරියක් තියෙන කතාව පැවැත්මට. සම්මා කර්මන්ත පටන් අරගන්න මොකකින් හරි අකාය කම්මල වගේ බිහි වෙලා ඉන්න. කාටවත් කියන්න මොනවත් කරගන්න වෙලාවක් නැහැ වැඩ. මොන නොකිරුවට ප්‍රශ්නයක් නැහැ. නිතරම ඉන්න ඕනේ අකාය කම්මල වගේ. මොකාටවත් ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැ තිබ්බොත් මේකට ඉහෙට තියෙනවා. මේකට මැස්ස වහනවා. ඒ නිසා කර්මාන්තයක් හදාගන්න නිතරම තමයි ඒ භාවනාකෙදිලා ඉනව කර වැඩක් කරන්නේ. කාගෙත් අහුවල ගන්න මම මම දැන් ඔකියුපයි. මේ කල්ැතුව ගත්ත ප්ලෑන් එක වැඩ යන්නේ. ඔයාලට ඕනේ නම් තා ඊගාව වරුද්දට ප්ලෑන් එක දාන්න ඊගාව වරුද්ද සලකා බලන්න. ඒ ටික සකස් කරන්නේ නැතුව මේකට පුරුදු වෙන්නේ නැතුව ඊගාව පැත්තට යන්න බත් අල්ල කඩා ගන්නවා. එහෙම නැත්නම් මේ ලැබුපිදී සාක්ෂාත් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේක සීසන් කරන එක තමයි ඒකට උත්තරේ. එතකොට ඒකෙම ඉදිරියට ගෙනියන්න. අවසරයි ස්වාමීන් වහන්සේ මම වසර 7ක පමණ කාලයක සිට සතියකට පැය 5ක් පමණ කාලයක් භාවනා කරමි. වැඩිපුරම පරියන්කේ වන අතර සුළු වශයෙන් සක්මනද කරමි. නේවාසික හා අනේවාසික රිට්‍රීට් වලටද සහභාගී වී ඇත්تمي. කිසිම දිනක මට හුස්ම රැල්ල වැදුන තැනක් හසුවී නොමැති නිසා උදරයේ පිම්බීම හැකිලීම බැලීමට උත්සුක වෙමි. පැයක් ගතහොත් ඉන් විනාඩි 45ක් 50ක් වැනි කාලයක් සතිය පැවැත්විය හැකිය. මේ කාලයේ මෙම කාලය තුල සතිය ශරීරයේ කිසියම් තැනකට යොමු කර සිටීම සිටීමට සමත් වන නමුත් එකම ස්ථානයකට හෝ ඒකාග්‍ර වන්නේ නැත. විනාඩි කිහිපයකට වරක් වේදනාකාරී ලෙස ගොරෝසු සුම් රැල්ලක් පිටවන් පිටවන්නේ ඇඟ කලහකාරී ලෙස ගස්සමිනි. පෑක් ගත වුවත් අරමුණ සිවුම්වන්නේ නැත. එම නිසා බොහෝ විට පරයන්කයේ සුවගෙන දෙන්නක් ඕන අතර භාවනාවද මන්ද උත්සාහ කරවයි. ඔබ වහන්සේගෙන් ඉදිරි දියුණුවට උපදේශක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිවිය පතමි. මේක එළියම පටන් ගන්නකොට කියලා තියෙනවා සුමානකට පැය 5ක් විතර වගේ කරනවා කියලා. මේ කියන්නේ සුමානකට පැය 5ක් වාඩි වෙලා භාවනා කරනවා කියන එක ලිඛිතවම තියෙනවා සක්මණේ දෙන අඩුයි කියලා. කරුණා කළා වාඩි වෙලා හිටියත් ඇවිදලා හිටියත් කටයුතු කරා සතිය පැවැත්වීම සුමානකට පැය 24 වැඩි කියනව හතක් කරන්න. මේ ඉඳ ගැනීමයි භාවනාවේ පටලවාගත්ත මිනිස්සෙකුට කවද සමාධියක් එන්නේ? හැම වෙලාවෙම බලන්න සමාධිය තිබුණත් සතිය තියෙනවා. සමාධිය නැතිවම සතිය තියෙනවා. හිටගෙන හිටියත් සතිය තියෙනවා. ඒකටම ඉඳගෙන හිටියත් නැත්තත් සතිය තියෙනවා කියලා මේ සතිය කියන පැදුර එළුවා නම් ඔයිට වැඩි ලොකෝට එලා ගන්න පුළුවන්. එතකොට සුවං විවේචන නැහැ. එතකොට පශ්චාත්තාප නැහැ. ඒ නිසා මේ මේ භාවනා කියන සම්ප්‍රදාන කූල වචනේ පොඩ්ඩක් හිත අයින් කරලා සතිය කියන වචනේ ඒක රිප්ලේස් කරන්න. ඒකල බලන්න සැපයි 5 10 කරගත්ත එක පැහැදිලිවම සතියකින් ඉන්න පුළුවන්. එහෙම එහෙම කරගෙන බලන්න හරි ගියත් අර තුන දෙකේම සතිය පවත්වන්න ගියාට පස්සේ ඔය සමාජීය ප්‍රශ්නයක් ඕනේ කරන්නේ තමන්ට තියෙනවා පැහැදිලි වර්ධනයක් සිද්ධ වෙනවා ඒක ඒක පිටිගන්න කැමති නැද්ද කියන එක මට ඒත්තු ගන්නවත් බෑ බලපෑම් කරන්නත් බෑ මේ සමා භාවනා කියන වචනේට තියලා තියෙන අර්ථකතනේ සහ චිත්ත රූපයේ දෝෂයක් කියලා මම කියනවා මම යෝජනා කරනවා භාවනා කියන වචනේ පාරිභාෂික શબ્ද මාලාවෙන් අයින් කරන්න. ඇඟල සතිය කියන වචනේ දාන්න. සමාධිය ප්‍රතිඵලයක් වශයෙන් ගන්න එපා. සතිය සමාධියට අවශ්‍ය මූලික දේ. ඒක වග බලා ගන්න. එතකොට මේට වැඩිය සාර්ථක මනුෂ්‍ය ජීවිතයක් ලැබෙයි කියලා මම හිතනවා. ඊළඟ ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මම මීට පෙර භාවනා කර ඇති කෙනෙක්ය. පරයන්ක භාවනාවේදී වාතයේ නාස් නාස් අග්‍රේ පිරිමැදගෙන ඉහළට යන බවත් පසුව පහළට ඇදීගෙන යන බවත් අත් දකිමින් මම ආනාපාන සති භාවනාව කරමි. යම් අවස්ථාවලදී සිත පිටතට ගිය බව අරමුණු වූ විගසම නැවත නාස් අග්‍රයේ දැනීම හටගන්නා බැවින් සතිය මූල කර්මස්ථානයේ නැවත ක්‍රියාත්මක වන බව වටහා ගනී. හුස්ම රැල්ල මුලින් ගොරෝසුවටත් දීර්ඝ ලෙසත් පසුව ක්‍රමයෙන් සියුම් වී හා කෙටි වන බවත් අත්දැකීමි. මෙම අවස්ථාවල කය සැහැල්ලුවෙන් හා සුවසේ සිටින බව වැටහි. මෙලෙස භාවනා කරන අවස්ථාවකදී මනස ඊටම සංසුන් නිහඬ භාවයක පවතින බව වැටහුණි. අවධානය එම තැන්පත් වූ නිහඬතාවයට යොමු කළ විට කිසිම අසහනයක් නැතිව සතිය පිහිටන බව වැටහුණි. ඉන්ද්‍රිය වලින් ලැබෙන කිසිම අරමුණකට අවධානය යොමු නොකර අභ්‍යන්තර නිහඬතාවයේ සිටියද සතියෙන් කයේ සිදුවන සියුම් කම්පන සීතල තද ගති බාහිර පරිසරයේ සියුම් ශබ්ද පවා ඇතිවි නැතිවි යන බව පැහැදිලිව අවබෝධ වුණි. මේ ආකාරයට භාවනා කිරීගෙන යෑම නිවැරදිද යන කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. භාවනාවේ හරි වැරදි භාවය බලන තියෙන තමන්ගේ අසහනය අඩු වෙන අඩු වැඩි වෙන ප්‍රමාණය තමයි. සතියත් එක්ක යනවා නම් සතියින් ඉන්න වෙලාවක අසහනේ නැහැ. ආතතිය නැහැ. සතිය නැති ඉන්න වෙලාවක ආතතිය තියෙනවා. එනිසායිකෙන් බලන්න පුළුවන්. මේ ඇඳලා තියෙන චිත්‍රය හැටියට බලනකොට ඒ බුදුරජාණන්සේගේ එක ප්‍රකාශයක් තියෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මහා සාගරයේ උඩම කෙළවර වායු තරංග නිසා කැළඹෙනවා. යටම කෙලවර තිමිර පිංගලාදී මහා මත්ස්‍යන්ගේ හැසිරීම කැළඹෙනවා. මැද කවදාවත් කැළඹෙන්නේ නැහැ වගේ අපේ හිතෙත් කැළඹෙන කෙලවරවල් දෙකක් තියෙනවා. දැන් මැද තියෙනවා කවදාකවත් කැළඹෙන්නේ නැත්නම් අපේ හිත නිතරම ඉන්නේ අර උඩයි යටයි. කවදාකවත් මැද අඳුරන්නේ නැහැ. භාවනා කරලා අඳුනාගත්තොත් තේරෙයි මේ මැද කොටස ඔය මොනම ජීවිත කරදරයක්වත් කැළඹෙන්නේ නැහැ. නමුත් ඒක අපි සමාදම් වෙන්නේ නැත්තම් අපි නිතරම කතා කරන්නේ අර කැළඹිච්ච දේ නම් ඉතින් කැළඹෙනවා තමයි. නිසා බුදුරජාණන් කියන භාවනා කරලා හිතේ බලන්න ඔය කැළඹෙන්නේ නැත්නම් ඒකට ප්ලග් වුණාට පස්සේ ඉවරයි. ඊට පස්සේ සැකයක් එනවා. අර කරදර තියේදී සමාදන් වෙන්නේ නැතුව නිෂ්කද්ද භාවයේ සමාදන් වීම අකුසලයක්ද කිය. කන පැලෙන්න ගහන්න එපායි. මේ කරදර සමාදන් වීම තමයි මනුස්ස යුතුයකම් වෙලා තියෙන්නේ අපට. අපි කරන මේ වගකීම් භාරය වෙලා තියෙන්නේ කරදර සමාදන් වෙන එක බුදුරජාණන් කියනවා ඇයි හත් දෙයියනේ මේ තියෙන්නේ ෂෝක් තැනක් ඇවිල්ලා වාඩි වෙලා හිටපන්කෝ එතකොට ලැජ්ජයි අර යුතුයකම් ඉෂ්ට කරේ නැති නිසා, කරදර සමාදම් වෙච්ච නැති නිසා, ඇඬුවේ නැති නිසා මගේ අතින් අකුසලයක් වෙනවද කියලා. ඉතින් එහෙමනම් කියන්නේ කියලා අඬලා සමාදම් වෙලා කක්ක ටිකක් ගාගෙන ඉන්න. හැබැයි මේ විවේක තන ඕනම වෙලාවක තියෙන. කැමති නම් ඇවිල්ලා ඉන්න. ඒක නිසා manussත්වය කියන්නේ අවස්ථා තුනම. ඕනනම් කැළඹිලි අවස්ථාව සමාදන් වෙන්න පුළුවන් ඕනනම් මැදෙන්නත් පුළුවන්. මැදට යන්න බෑ භාවනා නොකළොත්. භාවනා කරලා අඳුන ගන්න ඕනම දී ඇති වෙලාවක ඔය මැද චිත්තක්ෂණේ දියෙනවා. ඒක සමාදම් වෙන්නේ නැතු සමාදම් වුණ එකට කියන කුසල් සමාදානයි කියලා. අර කලබල හොය හොයා ගිහලා සමාදම් වෙන එක පත්‍ර කී කිය ටෙලිවිෂන් බල බල චිත්‍රපටි බල බල ඒක කියන අකුසල් සමාදානයි කියලා. ඉතින් ෂුවර් ඇන් ෂොට් දී අපායි කියලා බුදුහාමුදුරු කියනවා. ඒ ජීවින හරිය සමාදම් වෙන්නේ අර අකුසලෙමනේ. ඉතින් ජීවිතේ මල් විහිම්පල්. ඉතින් ඒගොල්ල අල්ලපු ගෙත කට්ටියත් කියනවා බලන්නකෝ මට තියෙන කරදරේක හැටි අප්ප ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. පොඩ්ඩ ආන්නකෝ මං කියන එක. කරදර දීපත් කරන ඇහුවේ නැත්නම් ඒකත් කරදරයක්. ඔව් ඔව් ඔව් අනේ අනී අනිච්චං කීකේ ඉන්නවනේ හරි සෝක්. අල්ලපු ගේ හරි හොඳයි. ඉතින් ඒ නිසා බලන්න අර Tamante manussත්වයේ තියෙන ඔය මැද වෙනම plug point එකක් අන්න ඒකට plug වෙන්න. එතකොට අර දෙපැත්තේ තියෙනවා තියනවද හොයන්න බෑ. ඒ වගේ කිසි ඉන්ද්‍රිය සම්බන්ධ මොකක්වත් දෙන්නේ නැහැ. ඒක නිසා මේ තුනම පෙන්නලා දීලා මගේ හිත නිතරම සමාදම් වෙන්නේ කොයි එකද කියලා බලන්න ඒකෙන් තමන් අසත්පුරුෂද සත්පුරුෂද සද්ධර්මයේද අසද්ධර්මයේද කියලා තියෙනවා. මේකේ පොඩි choice එකක් තියෙනවා නැත්නම් ස්වච්ඡන්දතාවයට ඉඩක් තියෙනවා. එක සැරේම නම් කරන්න බෑ. ඒ නිසා මේ සැක ඇරලා මේ හම්බු වෙච්ච අවස්ථාවේ ක්ෂණේ අපස්සින සම්පත්තියේදී අර දන්න විවේකයට ගිහිල්ලා ගත කිරීම ජීවිත ආදර්ශිකුත් වෙනවා ලෝකාදර්ශිකුත් වෙනවා. හැබැයි ඒත් අපේ හිත සැකගන්න. ඒකයි සැකේ තියෙන විලිලැජ්ජ නැති ගතිය. ඊළඟ ප්‍රශ්නේ අතිකර ස්වාමීන් වහන්සේ මා කාලයක් තිස්සේ ආනාපාන සති භාවනාව වැඩුවෙමි. කලින් ලබා තිබූ උපදෙස් වලට අනුව නාසිකාග්‍රයට ගැටෙන වායු ධාතුවට සිත යොමුකොට වායු ධාතුව නාසිකාග්‍රයට ගැටෙන අවස්ථාවේ දැනෙන දැනීම දෙස හොඳ හොඳට බලා සිටීමේදී මූල කර්මස්ථානයේ ක්‍රමෙන් ගෙවී යන බව අධ්‍යක් ඇත. මෙසේ අධ්‍යක්ීමේදී සුලං රැල්ල නාසිකා අග්‍රය හා ගැටීම ඔස්සේ ඇතිවන සියුම් වේදනාවන් පෙර ඇසුරට අනුව සීතලට දැනුණුත් ආස්වාසය ලෙසත් රස්ණයට දැනුණුත් ප්‍රාස්වාසය ප්‍රස්වාසය ලෙසත් දැනගත්ෙමි. හැබැයි මේ මූලිකව සිදුවන නාස්කාග්‍රේ ගැටීමේදී වන වේදනාවක් පෙර ඇසුරට අනුව වර්ණ ගැන්වීමක් ලෙස සිටේ. මූලික වශයෙන් කායායතනයේ වන දැනීම මනසේ ඇතිවන වේදනා සංඥා ඔස්සේ ඇතුළතින් සිත තුළින් දැනගෙන ඒ බාහිරයේ පවතින ආස්වාසයක් ප්‍රස්වාසයක් ලෙස අපට හඟවන්නේ විඥානයේ මායාකාරී ස්වභාවයකින්ද යන්න අපට පහදා දුන්න මැනවි. මේ භාවනාවේදී ප්‍රායෝගිකව ඔප්පු කර දැක්විය හැකිද? නැතිනම් අප මේ සර්දා මුල් කරගෙන විඥානයේ මායාකාරී මැවීමක් ලෙස පිළිගත යුතුද යන්න අප කෙරේ කරුණාවෙන් පහදා දෙනු මැනවි. වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඒක තමයි ਸਰවඥාන්සේ කියන්නේ ඉස්සල්ල බොහොම ඕලාරිකව පේනවා. ඒකම සියුම් වෙලා අතිසියුම් තත්ත්වයට යනවා. ඉතින් ඒව වැඩි කල එකම දේ නැවත නැවත බලා සිටීමෙන් අනුපස්සනාවේ වෙන ආනිසංශයක්. එතකොට විඥාණයට කරගන්න දෙයක් නැති නිසා තමයි විඥානේ අඩුබඩු කැඩුනට පස්සේ තමයි එයා මේ මට්ටමට යන්නේ. තාම විඥානේ සම්පූර්ණ වැඩ ඉවර නැහැ. නමුත් මේක කීපතාවක් කරන්න කරන්න බහුලීගත කරන්න කරන්න තමයි තේරෙනවා මේ ශිල්පයේ හරහා දිගටම විඥානේ අප්‍රතිස්ථාවට ලක් කරන්න පුළුවන්. විඥාන පදනම් විරහිත කරන්න පුළුවන්. කරන කම්ම එයා ඔය මායාකාරී වැඩ කරනවා. නමුත් අපිට පේනවා බුදුහාමරගේ ප්‍රතිපදාව වැඩ කරනවා. අපි කෙලස් කැපෙනවා. ඒ නිසා ඒ කෙලස් කැපෙන පැත්ත විශ්වාස කරගෙන නැවත නැවත කරනකොට කරනකොට අච්චර කල්යන්නතු ඉක්මනට කරන හැටි කරවත් මතුවලා යනවා. ඒකට අන්තිමට බුදුන්ගේ පැත්තට විශ්වාසය වැඩි වෙලා කෙලස් පිළිබඳ මේ විඥානය පිළිබඳව තිබුණු ඒ බිය දුරුවන් වෙන්න පටන් අර ගන්නවා. ඒකට ගොඩාක් කල් ගන්නවා. ඒක නිසා ඔය ඉන්න පාර හරි හැබැයි මේක අත්දැකීම් අධිකම් පේනවා. නැවත නැවත කිරීමේ අර විශ්වසනීය தත්ත්වයට කිට්ටු කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු පළ කරන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය සාමණේරයන්ගේ අවසරයි. ආනාපාන සති භාවනාව වසරකට කිට්ටු කාලයක් පුරුදු කරමි. මාස දෙකකට පමණ පෙර ශරීරය ඇතුළත උස් පහත් වීමක් දැනුණ අතර ඒ දෙස බලමින් සිටින විට හිත ඊතා හොඳින් ඒකාග්‍ර කරගත හැකි විය. මේ පළමුවෙන්ම සිදුවේ බුදුන් බුදුන් වඳින අවස්ථාවකය. මම දැන් භාවනාවේදී මේ උස් පහත් වීම දෙස බලා සිටිමි. ඇතැම් අවස්ථාවල උස් වීම ඊටා දිගු ලෙසද තවත් අවස්ථාවල පහත් වීම ඊටා දිගු ලෙසද හැඟී ඇත. මෙම උස් පහත් වීම ඊටා කෙටි වීමද අත්දැක්කෙමි. එක් අවස්ථාවක ඊටා ශීක්‍රයෙන් සිදුවන මේ චලනය අත්දැක්කෙමි. 100ට 100ක් නිසක නැති වුවත් මේ හෘද ස්පන්දනයේ ස්පන්දනයේ නොවන බව සිතමි. සිටගෙන සිටින විට ඉඳගෙන සිටින විට මේ චලනයේ වෙත සිහිය පිහිටුවා ගත හැකිය. මෙම චලනයේ සම්පූර්ණ වශයෙන් සංසිඳී ඇති බව අධ්‍යක් නැත්තේමි. නමුත් ආනාපාන සතිය ඊටාම කෙටි කාලයකට සංසිඳී ඇති බව දෙවරක් පමණ දැක ඇත්තේමි. මේ අන්දමට භාවනා කිරීම නිවැරදිදයි පහදා දෙනමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිරෝගී සුවය අත්පත් වේවා. ඒක අර සාපේක්ෂව අඩු වෙන එක තමයි අපිට මනසකින් දක ගන්න පුළුවන් දේ තර්ක මනසෙන් ඒ නිසා ශීර්ෂයක් නතර වෙනවා කියන කේවල තත්වයක් මේ ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නමුත් තිබුණට වැඩිය සංසිඳීමක් තිබුණට වැඩිය සාන්තගතිය සීතල ගතියක් වෙනවනම් ඒක නැවත නැවත අත්දැකීමෙන් ඒක ඉක්මනට කරගන්න පුළුවන් ගතියක් ඒ වගේම පොඩි ඉදිරි තල්ලුකු සිද්ධ වෙනවා. ඒ නිසා 100%ක කේවල தත්ත්වේ බලාපොරොත්තු වීම මෝඩකමක්. නමුත් සාපේක්ෂව දියුණු තත්ත්වයකටපත් වෙනවා පේනවනම් ආන්නේ අනුපූර්ව ප්‍රතිපදාවට අනුග්‍රහ කරන්න කියන තමයි කියන්නේ. ඊළඟ ප්‍රශ්නය අතිගරු ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආදුනිකයෙකු නොවේ. ආසන්නම පරයන්කය මෙසේය. පරයන්කයට වාඩි වී මම දැන් මෙතනයි සිතා කය දෙස බලමි. ආනාපානය හෝ කය ටච් වන පොයින්ට්ස් නොදැනේ. අවධානය හිස දෙසට යොමු වේ. ගැඹුරු නින්දක වැනි බවක් දැනේ. හිස තුල කුහුඹුවන් යන්නාසේ ගසන ගතියක් හිස ඇතුළත දැනේ. මේ ඇතිවන නැතිවන සංඥා දෙස බලමි. මුළු වරහන් ඇතුලේ මුළු පරයන්කය පුරාම ප්‍රශ්න මේ తත්වය ඔබ වහන්සේ ඊයේ සඳහන් කළ රූප සංඥා බවට පත්වීමේ తත්වයක්ද දෙවෙනි ප්‍රශ්නය මොළයේ නැත්නම් හිසේ මේ ඇතවීම නැතිවීම සහ අවධානය යොමු වීම දකුණු පසට වැඩි ප්‍රවණතාවයක් ඇත මේ පහදා දෙන්න ඊළඟට සක්මන ගැන තියෙනවා සක්මන එතරම් ප්‍රගුණ කර නැත. ඔබ වහන්සේගේ උපදෙස් මත වම දකුණ හා අවශ්‍යය හැඟෙන විට ඔසවමි තබමි ලෙස සක්මන් කරමි. අධික ඒකාග්‍රතාවයක් දීර්ඝව හා හිමින් යන සක්මන තුල අත්දකිමි. පොළවේ කැටෙන විට ඇතැම් විට පය තබන විට එය හිස තුල දැනේ. ඇතැම් විට ඇස පියවන බවද හිස තුල දැනේ. මේ සමග නිදිමත ස්වභාවයක් දැනේ. මෙය පරයන්කයට වරහන් ඇතුලේ සක්මණෙන් පසු වාඩි වූ විට ඇතැම් විට බාධාවක් වේ වරහන් ඇතුලේ නිදිමත දැනීම ප්‍රශ්න දීලා තිනවා දීර්ඝ සක්මන වෙනුවට කෙටි සක්මන හා වේගය වැඩි කර ගමන් කළ විට එය නිදිමත මග හරවා ගැනීමට උපකාරවන බව දැනේ මේ ක්‍රමය නිවැරදිද දුර හා වේගය අතර සම්බන්ධය සමාධියට හා වීරියට බලපානවාද එසේනම් එය පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි ඔබ වහන්සේට නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමි ඒ ධක්මනේදී නිදිමත වෙන ගතිය ඇත්තටම කියනවා නම් අර ධක්මන හරියාගෙන එනකොට වැඩක් ඒ නිසා අපිට ඒ වෙන රික්මන සක්මන් කිරීම සහ කෙටි දුර කිරීමෙන් කඩන්න පුළුවන්. නමුත් ඊට වැඩි උඟක් yaadෙන උත්තරේ තමයි මේ නිදිමත අපේක්ෂා කරගෙන ගිහිල්ලා දිගට සක්මන් කරන ගමන්ම පරියන්කට යන්නේ නැතුව සක්මනේදී මේ නිදිමත හරහා යන්න පුළුවන් දවසක් ආවොත් තේරෙනවා මේ නිදිමත එන්නේ රාග ద్వේෂ නැති වෙච්ච වෙලාවට කෙලෙස් අඩු වෙච්ච වෙලාවක ඒ නිසා නිදිමත කියලා කියන්නේ මෝහේ මෝහේ මතුවෙන්න හේතුව රාග ద్వේෂ නැතිවීම. ඒ නිසා ඒක භාවනා ප්‍රතිඵලයක් වශයෙන් සලකලා මේ මෝහය වෙනුවට අවදි භාවය ඇති කරගන්න ඒක සඳහා ලෑස්තිලා ගිහිල්ලා ඒ තියෙදිම සක්මන කරන්න කියනවා. බැරිම නම් ඒ කියන්නේ වගේ විසන්න බැරි විදිහට වෙනවා නම් සක්මන කියලාකට සාමාන්‍යයෙන් ආසනයක් හදනවා. සම්මත සාධන ඒකේ විනාඩියක් දක්වා විතර වාඩි වෙලා අර සත්‍ය කඩා ගන්නවා මිසක පරියන්කට යන්න අනුමත කරන්නේ නැහැ. මොකද පරියංගට ගියොත් ওই නිදිමත ගතිය තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම පරියංගයේදී කියලා තියෙන විස්තර ඒ කම්පට චංචල ගති අර ඕලාරිකව තිබුණු දේ සියුම් වේගන යනකොට අතරමැදි අවස්ථාව. ඉතින් අන්න ඒ වගේව තවත් මේකටත් වැඩිය සියුම් මට්ටම මට්ටම් තියෙනවා. මේ මට්ටමටපත් වෙනකොට සැක කරන්නේ නැතුව මේ ප්‍රතිපදාව ඉදිරියට යamak තවත් මේක සියුම් කරන්න ඕනේ කියලා උපේක්ෂාව හරහා, tempatකම හරහා මේකට අනුග්‍රහ කළොත් මේක සිුම් වෙලා යන අවස්ථාවක එක ජවනිකාවක් විතරයි මැද අවස්ථාවක් විතරයි කියලා තවත් සියුම් තත්ත්වයට යනකොට යන්න යන්න යන්න යන්න ඇතුළට යන්න යන්න යන්න යන්න භාවනා ඉබේ සිද්ධ වෙන මට්ටමකට. මේ හරියදී නම් පොඩි තල්ලුවක් දෙන්න ඕන ගතියක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ කාලයක පටන් ආනාපාන සති භාවනාව වඩමි. සෑම දිනයකම වාගේ විනාඩි 25ක් 30ක්වත් ආනාපානය වඩමි. බුද්ධානුස්සති භාවනාවද මෛත්‍රී භාවනාවද සිරිතක් වශයෙන් දිනකට වරක්වත් වඩමි. භාවනා අධ්‍යක්ීම් රාශියක් සම්බන්ධව මීට පෙර බුවාංශයෙන් උපදෙස් ලබාගෙන දිකටම භාවනා කරන නිසාද බොහෝ විට මට මම දකිනා රූප විනිවිද පෙනෙන ස්වභාවයක් ඇති වී තිබේ. පුද්ගලයෙකු දකිනා විට එම තැනැත්තාගේ රූපය විනිවිද ශරීරයේ ශරීරයේ තිබෙන සම්මස් ඇට නහර ආදී පිළිකුල් භාවනාවේදී සඳහන් කරන දේ මතුවී පෙනේ. ප්‍රිය ප්‍රියජනක හෝ මධ්‍යස්ත වූ හෝ වඩා ප්‍රිය නැති කෙනෙකුගේ හෝ වේවා මේ සිද්ධිය මෙසේම වැටහි. එය ද්වේෂ සහගත ස්වභාවයක් දැයි නිතරම මෙනෙහි කර බලමි. එසේ නොවන බවත් මෙබඳු ස්වභාව ඇති කය අවසාන වශයෙන් ආපෝ තේජෝ වායෝ ආදී ධාතු ස්වභාවය බවත් එහි පුද්ගල ස්වභාවයක් නැති බවත් වැටහි. සමහර විට පවුලේ අය සහෝදරාදීන් දරුවන් පවා මේ ආකාරයට පිනේ. මෙසේ නිතර නිතර අනිත්‍ය ස්වභාවය මට දැర్శණය වන්නට පටන් ගත්තේ පරයන්ක භාවනාවකදී මගේම ශරීරය මේ ආකාරයට දැක වරන් ඇතුලේ පිළිකුල් භාවනාව නොකරන අවස්ථාවකදීය මුළු ශරීරයම අවසානයේදී සුළඟට ගසාගෙන ගිය දූවිලක් මෙන් දැකීමෙන් පසුවය මෙසේ නිරන්තරව සියල්ලේ ධාතු ස්වභාවය ධාතු ස්වභාවය එක සමාන බව දැකීමත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීමත් දවස පුරාම සිදුවේ. සිතාමතා කරන දෙයක් නොවේ. ඒ දැන් මට පෙනෙන සාමාන්‍ය ස්වභාවයයි. සියල්ල කෙරෙහි නිතර උපේක්ෂාවෙන් සිටීමට උත්සාහ කරමි. ඉදිරියට මගේ භාවනා මාර්ගය දියුණු කර ගැනීමට මට උපදෙස් දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝායු සහ අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ඔය පේන එක Tamange වැඩවලට බාධාවක් නැත්තම් නැත්නම් අනුන් එක තියෙන සම්බන්ධවල බාධාවක් නැත්තම් කෙනෙකුට එහෙම යන්න දෙන එක තමයි කරන්න තියෙන්නේ. යම් හේකින් බාධාවත් වෙනවා නම් කියන්නේ ද්වේෂ පහල කරනවා නැත්නම් ගැටුම් ඇති කරනවා නම් පමණයි මට පිළියම් කරන්න ඕනේ. එහෙම නැත්නම් ওই විදිහටම ඔය දවසකට විනාඩි 20ක් වගේ කරන ආනපාන වෙනුවට ඔය කියන්නේ අනික් වෙලාවටත් සත්‍ය පවතිනවා. මේක පුළුවන් තරම් පැතිරිච්ච සතියක් වාටපත් කරන්න. එතකොට අධ්‍යත්තේ ඇතුළත දකින්න දේ බාහිරට පෙනේ. බාහිරට පෙනෙන දේ ඇතුළට පේනවා. ආන්නේ විදිහට මේක පැතිරෙන්න දෙන්න ඕනේ. නැවතත් මම මතක් කරනවා එදිනදා ජීවිතයේ කටයුතු වලට බාධාවක් නැත්තම්. මේ ප්‍රශ්නේ මම කියනවා මේක පොඩි අවුල් සහගත තත්ත්වයක් තියෙනවා ආනාපානසති භාවනාව ගැන කියලා තියෙන නිසා මම කියවන්නේ. ගරු ස්වාමින් වහන්සේ මම අද දින මුල් පැයේ පරයන්ක භාවනාවේදී හිත වෙත අවධානය යොමු කළෙමි. දෙවනුව ආස්වාස ප්‍රාස්වාසයට අවධානය යොමු කළෙමි. මට හුස්ම රැල්ල යන එන බව නොතේරේ. නමුත් වෙන කවරදාකටත් වඩා පිම්බීම හැකිලිම අවධානයට ලක්වේ. ඒ දෙසම බලා සිටිමි. හොඳින් ඇතුළත කය කයේ ක්‍රියාකාරීත්වය තේරේ. යලි මනසට ගියමි. ටික වෙලාවක් ඒ දෙස බලා සිට නැවත පිම්බීම හැකිලිම වෙත අවධානය යොමු වුනි. මම මරණයේදී සිත ඉවත් වීම එසේ හදවතේ නැවතීම දෙස විමසිලිමත් වූ නමුත් ඒ පැහැදිලි කරගත නොහැකි විය. උඩුකයේ තද ගතියක් දැනේ. ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. බාහිර ශබ්ද වලින් පියවි ලොවට ලොවට ආමි. දෙවෙනි පැයේ පරයන්කේදී හිතට අවධානය යොමු කෙලෙමි. මා හිත මනස අවධානයේ තුන පිළිබඳව වෙනස හඳුනා ගැනීමට උත්සාහ ගතිමි. හිසේ තද තද බවක්ද මොහොතකින් දකුණු උරහිසට දැඩි වේදනාවක්ද දැනුනි. මනස ඊට යොමු කළෙමි. වේදනාව එලෙසම විය එලෙසම විය. අතට ලිහිල් බවක් තුන් විට එය මදක් විසිරී යන බව දැනුනි. එච්චරයි ලියලා තියෙන්නේ. මේ වගේ වෙනකොට එක එක තැන යොමු කිරීම කරන්න එපා. මේ පේන බිම්බි මැගලින් විතරක් මුල් කරගන්න ඒ රූප කර්මත්තානේ ගියොත් භාවනාවේ කණුවක් එයි. තේමාවක් එයි. ඊට ගියාට මොකොත් ගණන් ගන්න එපා. යවන්න එපා. නිසා යවිය යුතු තැන මූල කර්මස්ථානයේ වශයෙන් පිම්බි මැකිලිම ඉදිරිපත් වෙලා තියෙන බවයි ලිපි හැටියට පේන තියෙන්නේ. ඒක තේමාව කරන භාවනා කරොත් ওই සංකර්තාවේ ඒ වගේම ප්‍රශ්නේ ඉදිරිපත් කරනකොට තියෙන ලියමනේ තියෙන සංකර්තාවයක්වත් එන්නේ නැහැ අර විදිහට කරනවා. ඊළඟට තියෙන පොදු ප්‍රශ්න කිහිපයක් තියෙන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ මම අද සක්මන් භාවනාව සහ පරයන්කයේ සිටීම සුපුරුදු පරිදි කීප වතාවකට කෙලෙමි. අද සක්මන් භාවනාව කිරීමේදී වර්ෂා පළමුවෙන් සිහින් ලෙසත් ඉන්පසුව ටිකක් තදටත් වැටෙන්නට පටන් ගතත් මා සුපුරුදු ලෙසට එලිභාණේ සක්මනේ යෙදුණෙමි. වර්ෂාව වැටීමෙන් පොළොව ටිකෙන් ටික තෙත්වන විට මට පොළවේ සීතල ගතිය තෙත ගතිය දැනිනි. සිමෙන්ති පොළවේ පන්සල් බෝමළුවේ තනකොළ බිමෙහි සහ වැලි තැවුරුණු මළුවේ ඇවිදින විට පොළවේ ඇති ගොරෝසු සිනිඳු ගති මට දැනුනි. මගේ ප්‍රශ්නය මට මේ වෙලාවේ නාම රූප දෙක ගැන ගැටලුවක් හට ගැනීමේ රූපයේ අනු දකින හා දැනෙන දේ ලෙස අවබෝධ කළත් නාමයේ යන කුමක්ද ගැටලුවක් විනි. තෙතමනේ සීතල ගොරෝසු ලිහිල් බව මේවා නාමයේද මේව භාවනා වැඩසටහන මගේ සතිය වැඩිීමේ වැඩිම ප්‍රගුණ කොට ඇත ඔබ වහන්සේගේ අවාද උපදේශයට මහසේ උපකාර විය ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිවන දක්වා යන ගමන සුවදායකක් වේවා. ඔය නිසා අර නාම රූප පිළිබඳ මේ හොයන ගතිය දැනට తాවකාලිකව නතර කරන්න ඒක අවශ්‍ය වෙන්නේ සතිය වැඩිම සඳහා යම් විදියකට කටයුතු කළොත් ඒ සතිය විසින් මේ ප්‍රශ්නට උත්තර දෙය. ඒක නිසා ඒකට උත්තර හොයලා දෙන්න යන්න එපා. සතිය වැඩිවීමට උත්තර දෙන්න. එතකොට සතිය විසින් ඔය කියන නාම ධර්ම රූප ධර්ම මොනවද කියන එක විසද භාවයක් දෙවි. නමුත් ඔය දැන් ඉදිරිපත් කරලා තියෙන ක්‍රමේ නම් එච්චරම ඥානාන්විත නෑ. නමුත් අපි සත්‍යයට මුල් තැන දීලා කරන්න නාම රූප පිළිබඳ අවබෝධ කර ගැනීම සංසාර ගමනේ තණ්හා ආසා කියලා හිතාගන්න. ඊළඟ ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ මගේ නොදැනුම ගැන සමාකර නොසේක්වා විදර්ශනා භාවනාව යනු කවරේද කරුණාකර ඒ වඩන සැටි පහදා දෙනු බැනවි තිරුවන් සරණයි. මගේ නොදැනීම ගැනත් අනුකම්පා කරත් අපි ඊගා ප්‍රශ්නට යමු. <laughs> ගරු ස්වාමින් වහන්සේ උදේට සහභාගී වන පළමුවන භාවනාව ඔබ වහන්සේට අපව ගයිඩ් කළ හැකිනම් එය දවස මුල්ලේම අපට උදව්වක් වනු ඇත කරුණාවෙන් සලකනු මැනව බුදු සරණයි ඒක සඳහා උත්තරයක් අපිට තියෙන උත්තර දෙකක් තියෙනවා. මේකේ නා පළවෙනි දවස් දෙකේ ඇවිල්ලා ගයිඩඩ් මෙඩිටේෂන් ගත්ත කෙනෙක්ද ගෙනෙක්ද නැති කෙනෙක්ද කියලා දන්නේ නැති නිසා මට හරි උත්තර දෙන්න බෑ. ඒක නිසා අපිට පුළුවන් ඒකට හදපු රෙකෝඩඩ් ටෝක් එකකුත් තියෙනවා. විනාඩි 20ක පරියන්ක භාවනා කරන එක පිළිබඳව ගයිඩ් කරන්න පුළුවන්. ඒ ඉතින් සමහරෙකුට ඒක කරදරයක්. ඒ නිසා ඒක කෙනෙකුට දෙන්නකොට තියෙන නිසා මගේ මං කිව්වේ ඒක නිසා අපේ කාර්ක සාධක සමිතියට නැත්නම් මේ සංවිධායක මණ්ඩලයට වෙනම තැනක් හරි ගැසලා දෙන්න. ඒ බණ උදේ පාන්දර ආපුවාම ඒ විනාඩි 20 අහන්න කැමති කෙනාට එතන අහලා ඇවිල්ලා මෙතන වාඩි වෙන්න පුළුවන්. ඒකට අර නිස්සද්දව යන්න ඕන අයගේ අයිතිවාසිකමත් රැකෙනවා. අර කොල්ලන්ගේ අයිතිවාසිකමත් රැකෙනවා. ඒක සම්බන්ධව මේ අපේ විජේරත්නායක මහත්තයත් අපේ පියා මහත්තයත් සලකා බලත්වා කියලා මං ඉල්ලා ඉන්නවා. ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ පූජ්‍ය මිත්‍රිකල ධම්මාවාස හිමියන්ගේ භාවනා අධ්‍යක්ීම් සහ කමඨාන් දේශනා පොත කියවන විට එම පොත පුරාම කියවෙන ප්‍රධාන කරුණු දෙකක් වන නාම සහ රූප භාවනාවෙන් වෙන්ව පෙනීම දෙවෙනි කාරණය වස්තුවල ඝන ස්වභාවය නැති වී අනිත්‍ය පෙනීම යන දෙක සරලව උදාහරණ සහිතව පෙන්වා දෙන්නේ නම් ඒ අපේ භාවනාවේ ඉදිරි ගමනට ලොකු අත්වලක් වේ යයි සිතන නිසා අපට අනුකම්පාවෙන් ඒ සිද්ධීන් විස්තර කර දෙනුමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමි. ඥාන අපේ ධම්මාසවාංශ ඉන්න වෙලාවේ අහගත්තා නම් ඔක් කියලා දෙනවා. දැන් මම නම් ඒ ආම්ද්‍රෝ නෙවෙයි. හැබැයි මම උත්තරේ දෙන්නම්. තමයි භාවනා කරනට ආනාපාන පේන ඇති කියන එක මට කියලා දුන්නොත් ඒ ඒ ඒතරතුරු මේ හරහා මට දන්න ක්‍රමෙන් කියතයි. මම උන්වහන්සේ ටිකක් දන්න නිසා මම ටිකක් දන්නවා. ඊළඟට ප්‍රශ්නය අපේ හාමුදුරනේ ධර්ම කාරණයක් සබ්බාසව සූත්‍රයේ භාවනාව 7 වෙනි තැනට යොදා ඇත්තේ ඇයි ස්වාමින් වහන්සේ? නැහැ ඊට පළවෙනියටම දර්ශන පහතබ්බා තිබ්බේයි ඊගාට ආසීවන වහතිබ්බේ කියන දේ ඇත්තට මේකට හේතු තියෙනවා. ඉතින් අපේ මේ වැඩමුළුවට මේ කිසි අදාළ නැහැ. අපේ වැඩමුළුව අපි ගත්තේ මේ සතිය පිහිටවන කියන කතාව. ඒ නිසා මේ වැරදි උසාවියට කියන නඩුවන් නමුඩුවංක වැරදිලා වගේ කියලා මට හිතෙයි. ඒ නිසා මේ තබ්බාසව සූත්‍රයේ සාකච්ඡා වෙලාවට ගන්න නැත්නම් ඒක පිළිබඳ එකට යන්න මේ වගේ වෙලාවට ගත්තොත් මේක දිහාවට ඇරලා ඉන්න පිරිසක් එක පාට ඇදලා පැත්තකට දැම්මා. ඉතින් ඒක කරන්න එපා. මේ සමූහයක් යනකොට මේ ඉඳපු ගාන කකුල් මාට්ටු දාන්න එපා. ඒව නරක දේවල් නෙවෙයි. ඒවට ඒ වෙනම ධර්ම සභා තියෙනවා. මේකදී අපි මේ කරගෙන යන්නේ බොහොම අමාරු සීරු මාරු සීමාවක මේ සතිය කියන එක තියෙනවා. මේකට උත්තර දීම ගියොත් දැන් ඉන්නේ පැය කමාරක් විතර අපි ගත කරලා ඒකත් විනාඩි 45ක් ගත කරලා ඔක මුණින් නව කාලයකට උඩින් යනවා. ඒ නිසා අනිතික මේ විශාල පිරිසකගේ අවධානය ඔම ගවනවා. ඒ නිසා මේ වගේ ප්‍රශ්න අපි සාමාන්‍ය මන්දෝත්සහය කරනවා. ඒක නරක නිසා නෙවෙයි. ප්‍රශ්න අදාළ නැති නිසා නෙවෙයි මේ මේ මේ සිවිල් නඩුව අහන උසාවියේ ඔය ක්‍රිමිනල් නඩුව අහන්නේ නැහැ. මේ මේ කලින්ම තියෙන සිවිල් නඩුව අහන උසාවියක්. ඒ නිසා අපි අනික් උසාවියේ රැස් වෙච්ච වෙලාවක බලමු. මේ ප්‍රශ්නෙත් ඒ වගේම එකක් මම ප්‍රශ්නේ දැනගැනීම සඳහා පමණක් කියවන්නම්. අවසරයි ගරු ස්වාමීන් වහන්ස ආනාපාන සතිය කායනුපස්සනාව චිත්තානුපස්සනාව වේදනානුපස්සනාව හා ධම්මානුපස්සනාව ප්‍රගුණ කර සතිය වර්ධනය කිරීම කිරීම කිරීමෙන් නිවන් අවබෝධ කර ගැනීමට පුළුවන්ද පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය මෙනෙහි කිරීම සිදු කළ යුතුද යෝනිසෝ මනස කාර්ය සිදු කළ යුත්තේ කෙසේද ඔබ වහන්සේට පතන් අවබෝධයකින් නිවන් සුව අත් වේවා මේකත් අර වගේ ඒක හුඟක් වෙලාවට සතිපට්ඨාන පිළිබඳ දීලා තියෙන අර්ථ කතාවක් කියවන්න. සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව පොත් ලියවිලා තියෙනවා. ඒක එතකොට තමන්ගේ ප්‍රශ්න අඩු ගන්න තුලින් දෙකක් අතර උත්තර ලැබෙනවා. නමුත් අපි මේ රැස්වීමේදී මේවා අපි ඉදිරියට ගන්නෑ. ලිඛිත ප්‍රශ්නයක් පමණයි. හොඳයි අපි පැයකොත් අපි බලාපොරොත්තු වෙන්නේ දෙකට තුන දෙක තුනම දෙකමාරට දැන් දැන් වෙලාව විනාඩි 15ක් විතර වැඩි ප්‍රාන්තය. ඒක නිසා අපිට විනාඩි 45ක විතර කාලයක් තියෙනවා. ඔව් එහෙම කරමු විනාඩි 25කට කාලයක් තුනමාර වෙන්නේ තුනමාර ඉඳලා හතරමාර වෙනකම් අපි ඊ කිරුවේ එහෙම නෙවෙයිනේ 3:45 ඉඳලා 3:45 ඉඳලා 4:45 ආ එන ඊ විදිහට මැදට යන්න පුළුවන් විජේවන්තයාටම ජය වේවා සියලු දිනාටම තෙරුවන් සරණයි